ද්වේ මේ භික්කවේ ධම්මා විජ්ජාභාගියා කතමේ ද්වේ සමතෝච විපස්සනා ചാති තී ගෞරවනීය ස්වාමින්වහන්සේ සද්ධාවන්ත පින්වත්නි අපි નિසරණේ පවත්වන භාවනා වැඩසටහන් වල චාරිත්‍රාක් වශයෙන් කොටස් කීපයකින් අපේ වැඩසටහන අනුග්‍රහ කරන්න උත්සාහත් වෙනවා මේ අනුග්‍රහ කිරීමත් අනුග්‍රහිත සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ පස් ආකාරකින් කරන්න කියලා අවවාද කළා තියෙනවා සාමාන්‍යයෙන් අපි භාවනා වැඩසටහනක් පටන් ගන්න දවසේදී මේ අනුග්‍රහිත සූත්‍රය පොඩ්ඩක් ඉස්සරහින් තියාගන්නවා පොඩ්ඩක් මතක් කරගන්නවා. මොකද ඒකෙදී අපිට ප්‍රධාන අවවාද පහක් බුදුරජාන් වහන්සේ දෙනවා. ඉතින් මම හිතනවා අපි ඒක නැවතත් පොඩ්ඩක් මතක් කරගන්න එක වටිනවා කියලා. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ එනවා මේ අනුග්‍රහිත සූත්‍රය. අනුග්‍රහිත සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් සමන්නාගත වෙච්ච සම්මා දිට්ඨියක් ඇති කරගන්න නම් මෙන්න මේ ක්‍රම පහකට අපි කරගෙන යන වැඩේ අනුග්‍රහ කරන්න කියලා. නැත්නම් අපි කරගෙන යන වැඩේට අනුග්‍රහ කරන්න කියලා. අපි ඇත්තටම කරගෙන යන්නේ භාවනාවක් කියලා අපි කිව්වට මේ භාවනාව හුදු ඉඳගත් පමණින් නැත්නම් සක්මනක යෙදුන පමණින් සියල්ල සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මේකට පැති කීපයකින් ඒ නිසා අපිට අනුග්‍රහ කරන්න සිද්ධ වෙනවා. උපකාර කරන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපේ කය සාමාන්‍යයෙන් ආහාර වලින් පෝෂණය කරන්න වෙනවා. වතුරෙන් පෝෂණය කරන්න වෙනවා. ඊළඟට වාසස්ථානයක දාලා සුදුසු පරිසරයක මේක මේ පවත්වන්න සිද්ධ වෙනවා. ඇතැම් වෙලාවට ලෙඩ රෝග වලඳුනහම මේකට ලෙඩ රෝග වලට අවශ්‍ය කරනවා මේ ඖෂධ ලැබලා දෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ මේ කයත් පහසුවෙන් තියෙන්නේ නැහැ මේ කය නඩත්තු කරන්න අවශ්‍යයි. මේ කයට විවිධාකාර ක්‍රම හරහා අනුග්‍රහයක් ලැබුණොත් විතරයි මේ කය පවතින්නේ. අන්න ඒ වගේමයි මේ අපේ කරගෙන යන සමාධිය ප්‍රඥාව දියුණු කරගෙන යන මේ අපේ කටයුත්ත ඒ ප්‍රධාන කටයුත්තට අමතරව තවත් පැති කීපයකින් අනුග්‍රහ කරන්නත් සිද්ධ වෙනවා. ඒ නිසා මුලින්ම බුදුරජාන් වහන්සේ පෙන්වනවා සීල අනුග්‍රහිතයක් කියලා. එතෙන්දී විශේෂයෙන්ම මතක් කරලා පෙන්වන්නේ අපි මේ කරන වැඩේදී සීලයෙන් අපේ මේ කටයුත්තට යම් අනුග්‍රහයක් කළ යුතුයි කියලා. මොකද අපේ සාමාන්‍යයෙන් හිතේ ස්වභාවය ඊටාම රළු ඊටාම වල්මත් වෙච්ච ස්වභාවයක් නිසා අපිට එකපාරටම අමාරුයි මේ හිත හදන්න. ඒ නිසා අපිට ඉස්සෙල්ලම මේ හිතේ තියෙන මේ වල්මත් වෙච්ච ස්වභාවය හරහා අපේ අතින් වෙන්න පුළුවන් බරපතල අකුසල් ටික වළක්ව ගන්න සිද්ධ වෙනවා. මොකද හිතින් එනවා ලොකු ගැම්මක් එනවා ලොකු පෙළඹවීමක් එනවා අර්ක කරන්න මේක කරන්න කියලා සමහර ඒ එන සිතුවිලි අපිටත් ඊටාම හානි කරයි අනුන්ටත් ඊටාම හානි කරයි. ඒ නිසා ඇතැම් වෙලාවට ඉතින් සීලය කෙසේ වෙතත් ඇතැම් වෙලාවට ඉතින් ඇතැම් රටවල් වල බොහොම බරපතල නීති ගෙනල්ලා අර මිනිසුන්ගෙන් එන ඒ බොහොම බරපතල විදිහේ කෙලෙස් ස්වභාවයන් මැඩපවත්ලා තියෙනවා. නමුත් ඒ බඳු නීතිය අයින් වුණ ගමන් ඇයත් මිනිස්සු බොහොම තිරසංගත විදිහට හැසිරෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සීල අනුග්‍රහිතයක්. තමන්ම තේරුම් ගන්නවා අපේ හිතේ ස්වභාවය. හිත බොහොම වල්මත් වෙච්ච වඳුරු මනසක් තමයි තියෙන්නේ. ඒ නිසා අපේ මේ මනසට නිවැරදි දැක්මක් ඇති කරේ නැත්නම්, නිවැරදි හික්මීමක් ඇති කරේ නැත්නම්, ඉතින් අනිවාර්යෙන් ලෝකේ ඉන්න අනිකුත් තිරසංගත සතුන්ට වඩා ඊටාම තිරසංගත සත්වයකට අපේ මිනිස්සයාපත් වෙනවා. ඒ නිසා ඊබඳු අවදානමක් අපේ මේ මනුස්ස ජීවිතවල තියෙනවා. මේකට හරි දැක්මක් ලැබලා දුන්නේ නැත්නම් සීලයෙන් හරි අනුග්‍රහයක් කළේ නැත්නම් අපේ හිත මොනවා හරි තියෙන විසක් අනුභව කළා ඒ හරහා තමනුත් විනාශ වෙලා අනුනුත් විනාශ වෙන ස්වභාවයක් තියෙනවා. නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සීලයක්. ඒ නිසා අපිත් දැන් මේ භාවනා වැඩසටහනකදී සීලයක් විශේෂයෙන්ම සමාදන් වෙලා සාමාන්‍ය එදිනෙදා කටයුතු වලදී නැත්නම් එදිනෙදා ජීවිතයේදී අපි සමාදන් වෙන සීලය අභිභාගිය ඊට වඩා ටිකක් උත්තරීතර මට්ටමක තියෙන සීලයක් සමාදන් වෙලා අපි මේ කටයුත්තට කැප වෙනවා, පේ වෙනවා. එතකොට අපිට තේරෙනවා මම මේ කටයුත්තට දැන් සුදුස්සෙක්. මොකද පින්වත්නි අපේ මිනිස්සෙයින් වශයෙන් අපි 100%ක් පිරිසුදු නැහැ. අපේ අතේ ඇතැම් ඇතැම් වැරදි තියෙන්න පුළුවන්. අපේ අතින් යම් යම් දේවල් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. ඉතින් අපි භාවනාවට වාඩි වුණාම ඒ අපේ අතින් සිද්ධ වෙච්ච වැරදි නිසා අපේ හිත අපිටම චෝදනා කරනවා නම් එතකොට හරි අමාරුයි මේ හිත හදන්න. මොකද භාවනාවකදී ඊටාම වැදගත් වෙනවා මනසේ ස්වභාවය. ඒ කියන්නේ මනස බොහොම ශාන්තව ඒ වගේම සතුටු සහගතව, සොම්නස් සහගතව තියෙනවා නම් අන්න ඒ බඳු සිත භාවනාව, ඒ බඳු සිත තුළ ඊටාම හොඳින් භාවනාව වැඩෙනවා. ඒ නිසා අපි බොහොම සතුටු සහගත සිතක්, සැහැල්ලු මනසක් හදා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා මේ භාවනාව හොඳින් කරගෙන යන්න. දැන් මේ සීලයෙන් අන්නේ අනුග්‍රහය ලැබලා දෙනවා. ඒ කියන්නේ අපි සීලයක් සමාදන් වුණාම අපි පුළුවන් තරම් කැප වෙලා උත්සාහත් වෙලා අවබෝධයෙන් උත්සාහත් වෙනවා කොහොමද මේ සීලයට සරිලන පරිද්දෙන් මම අද ජීවත් වෙන්නේ? මගේ කය කොහොමද මම සංවර කරගන්නේ? මම අද සමාදන් වෙලා ඉන්න මේ සීලයට සරිලන පරිද්දෙන්. මගේ වචනය කොහොමද මම සංවර කරගන්නේ? දැන් මේ සමාදන් වෙලා ඉන්න සීලයට සරිලන විදිහට. කියලා අන්න ප්‍රධාන වශයෙන් මේ කයත් වචනයත් සංවර කර ගැනීම තමයි සීලෙන් සිද්ධ වෙන්නේ. ඊළඟට මේ විදිහට සීලයෙන් සංවර කරගත්ත කයක් වචනයක් තියෙනවා නම් බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ සංවර කිරීම නිසා අවිප්පටිසාරත්ථ කියලා කියන්නේ මේ හිත දැන් විපිලිසර වෙන්නේ නැහැ. මේ හිත දැන් Tamanට Taman චෝදනා කරන්නේ මේ වැඩේට Taman නුසුදුස්සෙක් කියලා අනවශ්‍ය චෝදනාවක් එන්නේ නැහැ. මගේ අතින් අර වැරද්ද වෙලා තියෙනවා මේ වැරද්ද වෙලා තියෙනවා කියලා දැන් Tamanට චෝදනා කරන්න විදිහක් නැහැ. ඒ ඔක්කොම අපි අමතක කළා දැන් මං අලුත් මිනිස්සෙක් වුණා. මං දැන් සිල්වතෙක් වුණා. මම අදපටන් මේ සීලය තුල පිළිහිටලා කටයුතු කරනවා. මේක මේ කාටවත් පේන්නවත් තමන් ඒකෙන් උඩුකමක් හදාගන්නවත් කරන වැඩක් නෙමෙයි. දැන් මේ කරන්න යන උත්තරීතර වැඩකට අවශ්‍ය කරන මූලික අඩිතාලම සකස් කිරීම තමයි මේ සීලයෙන් වෙන්නේ. එතකොට ඒ අඩිතාලම නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා මේ මූලික අඩිතාලම හරියට නිකන් අපි ගෙදරකට දාන අත්තිවාරම වගේ. අත්තිවාරමක් නැතුව බිත්ති බැඳලා, වහලක් බැඳලා ඔක්කොම කටයුතු කළොත් එහෙම බොහොම ටික කාලෙකින් සියල්ල කඩාගෙන වැටෙනවා. ඒ නිසා සීලයෙන් අනුග්‍රහ කරන්න අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ කියනවා සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයක්. ඒ නිසා මේ චිත්ත භාවනාවක් පඤ්ඤා භාවනාවක් කරන්න නම් අනිවාර්යයෙන්ම සීලයෙන් පිහිටක් ලබන්න වෙනවා. සීලය මත පිහිටලා ඒ කටයුත්ත කරන්න වෙනවා. ඒ නිසා මේ පිංතුන් උත්සාහත් වෙන්න පුළුවන් තරම් මේ මේ භාවනා වැඩසටහනේ තියෙන අඩුතරම් මේ කෙටි කාලයවත් බොහොම පිරිසුදුව මම සීලයක් ආරක්ෂා කරනවා. මේ කාල පරිච්ඡේදයේදීවත් මම මේ රහතන් වහන්සේලා, බුදුරජාන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා ඒ අනුගමනය කරපු ඒ සීලයක් සමාදන් වෙලා ඒ තුල හික්මෙන්න මම උත්සාහත් වෙනවා. මුලදී ටිකක් අමාරුයි හිතෙනවා මේ හැමදේම එපා එපා එපා කීමක් මෙතන තියෙන්නේ. එතකොට හරි බරයි මගේ හිත නිකන් රොක් වුණා වගේ එහෙම නැත්නම් මේක හිර වුණා වගේ ස්වභාවයක් එන්නේ කියලා මුලින් හිතෙන්න පුළුවන්. නමුත් ටික ටික මේක තුල අපි හික්මෙන්න හික්මෙන්න ඒ තුලින් සිසිල් වෙන්න සිසිල් වෙන්න සීලයෙන් ලැබෙන ආරක්ෂාව මෙපමණකයි කියන්න බෑ. ඒ නිසා අපි සිල්වත් වීම තුළින් අපේ කය වචනය හික්මනවා වගේම ඒකෙන් අනුග්‍රහය ලබන හිත තවත් අපිට වර්ධනය කරගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුලින්ම මේ සීලය තුලින් මේ කරගෙන යන භවනා කටයුත්තට අනුග්‍රහ කරන්න කියලා කියනවා. ඊළඟට කියනවා සුත අනුග්‍රහිතයක් කරන්න කියලා සුතමය වශයෙන් අපි මේ කරගෙන යන භාවනාව එහෙම නැත්නම් රකින්න ප්‍රතිපත්තිය හැමතිස්සෙම බුදුරජාන් වහන්සේගේ බුද්ධ වචනයත් එක්ක යම් පමණක ගැළපීමක් සංසන්දනය කිරීමක් කරන්න පුළුවන් නම් අන්න එතකොට අපිට පිරිසුදුව මේ වැඩේ කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව, දෙගිඩියාවක් නැතුව කරන දේ හරිද වැරද්ද කියලා මම නොමග ගිහිල්ලාද යන්නේ හරි පාරේද කියලා ඒ තරම් දෙගිඩියාවක් නැතුව හරි පිරිසුදුව කරන්න අවස්ථාව තියෙනවා. අපි සුතමේ ඥානයකින් පෝෂණය වෙලා තියෙනවා. හොඳට නිවැරදි දහමක් අහලා නිවැරදිව අපේ පොතපත පරිශීලනය කළා ඒවට නිවැරදි අර්ථකථන දීලා අපි ඒවා හොඳින් ධාරණය කරගෙන ඉන්නවා නම් අන්නේ බහුශ්‍රත භාවය අපිට ඇත්තටම කරගෙන යන භාවනාවට ලොකු රුකුලක් වෙනවා. මොකද මේ භාවනාවෙන් ලබන අත්දැකීම් අපිට පසු කාලේ ඒ කියන්නේ භාවනා කරන කාල පරිච්ඡේදෙදි නෙමෙයි භාවනාවෙන් මිදුණට පස්සේ ඊළඟට අපි ඒ ලැබපු අත්දැකීම් ටික පොඩ්ඩක් සුතමේ ඥානය හරහා පොතත් එක්ක ගලපලා බලන්න පුළුවන් නම් සංසන්දනය කරලා බලන්න පුළුවන් නම් ඒ සුතමේ ඥානය සහිත පුජ්‍යලයාට ලොකු සතුටක් ලැබෙනවා. අනේ එදත් බුදුරජාන් වහන්සේ මේ බුදු නුවණකින් දැකලා මෙන්න මෙහෙම දෙයක් දේශනා කළා තියෙනවා. මම අද අන්න එබඳු දෙයක් අත්දැක්කා. කියලා අන්න තමන්ගේ ප්‍රත්‍යක්ෂයේ සම්බන්ධයෙන් බුද්ධ වචනය බොහෝම සනාථ කරන ස්වභාවයක්. ඒ බුද්ධ වචනයත් එක්ක සැසඳෙන ස්වභාවයක් කෙනෙකුට තේරෙනවා නම් ඒ තුලින් ලොකු නිර්ාමිස ප්‍රීතියක් අත්දකින්න පුළුවන්. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා මේ විටින් විට අවස්ථානුකූලව ධර්ම ශ්‍රවණය කළා පොතපත පරිශීලනය කළා තමන් තුළ සුතමේ ඥානයක් වර්ධනය කරගන්න කියලා. ඊළඟට පින්වත්නි බුදුරන් වහන්සේ කියනවා මේ කටයුත්තේදී අපේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා එක්ක එහෙම නැත්නම් අපිත් එක්ක එකට භාවනා කරන පිරිස් එක්ක ඒ වගේමයි මේ කටයුත්තේ යම් හෝ පියවරක් හරි ඉස්සරහට ගිය යම් කල්යාණ මිත්‍රයෙක් එක්ක තමන්ගේ අත්දැකීම් බෙදා හදාගන්න කියලා කියනවා. මෙතනින් අදහස් වෙන්නේ නැහැ මේ පින්වතුන් දැන් තමන් මේ අනිත් කට්ටියත් එක්ක කතා කරන්නේ කියන එක නෙමෙයි මේ කියන්නේ. විශේෂයෙන්ම තමන්ට අඩුතරමින් සමාන මට්ටමකට හෝ එහෙම නැත්නම් එක පියවරක් හරි ඉදිරියට ගිය කල්යාණ මිත්‍රයෙක් එක්ක කතා කිරීම තුලින් තමන්ගේ හිතේ තියෙන යම් සැක සංකාවක් තියෙනවා යමක් යම් දෙගිඩියාවක් තවදුරටත් ඉතිරිලා තියෙනවා කිසි හෝ තැනක විචිකිච්ඡාවක් තියෙනවා අන්න අපිට ඒක සාකච්ඡාවක මාර්ගයෙන් විසඳ ගන්න පුළුවන්. ඒක තමයි අපි ඇත්තටම දවල් කරන්න උත්සාහත් වෙන්නේ. කියන්නේ අපේ භාවනාවේ අත්දැකීම් අපි ඉදිරිපත් කරනවා. ඒවා නොවලහා ප්‍රකාශ කරනවා කිසිම දෙයක් සංගවන්න නැහැ. අපි මේ අපේ අත්දැකීම බොහොම විවෘතව ප්‍රකාශ කරනවා. ඒ විවෘතව ප්‍රකාශ කිරීම තුළින් අපි මොකක්වත් සැඟවීමක් නැතිව නිසා අන්න අපිට පාර සුද්ධ කරගන්න හරි ලේසි. එතකොට අහන කෙනාට තේරෙනවා අන්න මේ බඳු අත්දැකීමක් ලැබලා තිනවා. මෙන්න මේ මේ විදිහට ඒ අත්දැකීමේදී මුහුණ දීලා තිනවා. ඒ වගේ මෙන්න මේ වගේ කෙලෙස් ස්වභාවයන් හිතේ පහළ වෙලා තියෙනවා කියලා අර බොහොම විවෘතව ප්‍රකාශ කරපු ඒ කමඨහන් වார்த்தාවක් කියවනකොට තේරෙනවා හොඳට මෙයා ගිය පාර මොන වගේද මොන මොන අත්දැකීම් ලැබිලා තියෙනවද ඉස්සරහට මොන වගේ දේවල් ලැබෙයිද දැනට මුහුණ පාලා තියෙන ප්‍රශ්න මොනවද එතෙන්දි කොහොමද හැසිරලා තියෙන්නේ කියලා අර තමන්ගේ ඒ අත්දැකීම හොඳින් විස්තර කරනවා නම් අනේ තුලින් ලොකු සාකච්ඡාවක් අපිට කරන්න පුළුවන් ඒ තුලින් තවදුරටත් ඒ යෝගාවචරය එක්ක සාකච්ඡා කළා තවදුරටත් පාර පැහැදිලි කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ වගේමයි දහම් කරුණු සම්බන්ධයෙන් උනත් සමහරවිට අපිට දේවල් තේරුණා කියලා අපි හිතාගෙන හිටියට සමහර වෙලාවට යම්කිසි උගත් තෙරුන් වහන්සේ කෙනෙක් එක සාකච්ඡා කළාම සමහරට අපි තේරුම් ගත්ත ආකාරයෙන්ම නෙමෙයි නිවැරදි. එතෙන් වෙලාවට අපේ තේරුම් ගැනීමේ යම් යම් දුර්වලතන් තියෙනවා. අන්නේ දුර්වලතෙන් ඇත්තටම සකස් කරගන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි දේවල් දැනගත්ත පමණින් සියල්ල 100%ක් නිවැරදිව දැනගත්තා කියලා හිතන්න නරකයි. ඒ වුණාට අපි යම් පමණකට තේරුම් ගත්තා. නමුත් මේකේ අපි නොදකපු පැති තියෙන්න පුළුවන්. අපිට තව තව ධර්ම මාර්ගයේ ඉස්සරහට යනකොට අපි නොදකපු දේවල්, නොදකපු පැති දැකගැනීමේ අවස්ථාවක් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි යම් සූත්‍ර දේශනාවක් කියවලා බලනකොට ඒ සූත්‍ර දේශනාවෙන් යම් ප්‍රමාණයක් ඔන්න අපිට වැටහෙනවා. අපි ඊළඟට තව කාලයක් ගිහිල්ලා හොඳට භාවනාවක් වඩලා තවත් ටිකක් සුතමේ ඥානයක් එහෙම දියුණු කරගෙන සාකච්ඡාවක් කළා. අපි තුන් තව අපි මාස ගානකින් මාස 6කින් අර සූත්‍රෙම නැවත කියනවා. පින්වත්නි අර කලින්ට වඩා වැඩි අවබෝධයක් ලැබෙනවා. අන්න වගේ දවසින් දවස අපේ තුල තියෙන මේ ධර්ම ඥානය, භාවනාමය ඥානය ක්‍රමක්‍රමයෙන් වැඩෙනවත් එක්ක අර සූත්‍ර දේශනාවකින් අපි උකහා ගන්නා සාරය ඇත්තටම වැඩිවීමක් සිද්ධ වෙනවා. අපි නොදකපු නොදකපු දේවල් ඒවා තුලින් ඒ සූත්‍රයත් තුලින් ඇත්තටම නැවතත් දැකගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ නිසා විටින් විට මේ වගේ සුතමේ ඥානයක් ඇති කරගන්න එක ඉතාම වැදගත්. සාකච්ඡාමය ඥානයක් සාකච්ඡාවකින් පොතපත පරිශීලනයකින් මේ දැනුම තව පෝෂණය කරගන්න එක ඉතාම වැදගත්. ඉතින් මෙන්න මේ ක්‍රම තුනට බාහිර වශයෙන් අනුග්‍රහ කළාට පස්සේ හොඳින් අනුග්‍රහ කරාට පස්සේ බුදුරජාන් වහන්සේ කියන ඔන්න සමත සමතයකින් අනුග්‍රහ කරන්න කියලා. ඇත්තටම අද මාතෘකා වශයෙන් මම ඒකමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ඒක පොඩ්ඩක් එතනින් නවත්තලා ඊළඟ අපි අනුග්‍රහයට පොඩ්ඩක් සවන් දෙමු. බුදුරජාණන් වහන්සේ කියන අන්නේ වගේ මේ සමතයකින් අනුග්‍රහ කරන්න ඒත් එක්කම විපස්සනාවකින් අනුග්‍රහ කරන්න කියලා. ඒ කියන්නේ විශේෂ වශයෙන්ම සමාධියකින් අනුග්‍රහ කරන්න විපස්සනාවකින් අනුග්‍රහ කරන්න කියලා කියනවා. ඒතර මේ භාවනා වැඩසටහනට මම මාතෘකා වශයෙන් ගත්තේ අංගුත්තර නිකායේ දුක නිපාතේ ඒ කියන්නේ කරුණු දෙකක් සඳහන් සඳහන් වෙන නිපාතේ තියෙන බාල වර්ගයේ එන අවසාන සූත්‍රය. ඒකට විශේෂ නමක් දීලා නැහැ. ඒ සූත්‍රය එතන 11ක් ඇතුළත් කරලා තිනවා. ඒ ඔක්කොම එකතු කරලා බාල වර්ග කියලා නම දීලා තියෙනවා. ඒකේ අවසාන සූත්‍රය තමයි මම මේ භාවනා වැඩසටහන සඳහා මාතෘකා කරගත්තේ. ඇත්තටම එතෙන්දී බුදුරජාන් වහන්සේ කරන ප්‍රකාශය තමයි මම මාතෘකා වශයෙන් තියාගත්තේ මේ ධර්මදේශනාවට. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා ද්වේමේ භික්ඛවේ ධම්මා විජ්ජා භාගිය. කතමේ ද්වේ සමතෝච විපස්සනාච. මහණෙනි මේ නිවැරදි ප්‍රඥාවක් අවදි කර ගැනීම සඳහා කරුණු දෙකක් මුල් වෙනවා. මොනවද මේ දෙක? සමතයත් විපස්සනාවත්. ඔන්න පැහැදිලි ඍජු ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ කරන්නේ. එතකොට අපිට නිවැරදි ප්‍රඥාවක් අවදි කරගන්න නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා සමතයත් විපස්සනාවත් කියන මෙන්න මේ දෙක අවශ්‍යයි. එතකොට මෙන්න මේ කාරණාව යටතේ අද මම මාතෘකාවේදී විශේෂයෙන්ම ඉස්සරහට ගන්න බලාපොරොත්තු මේ සමතයක් ගම් සම්බන්ධයෙන්. අපි කොහොමද සමත භාවනාවක් වඩන්නේ? ඇයි සමත භාවනාවක් වුණා වෙන්නේ? කියන කාරණාවන් සම්බන්ධයෙන් තමයි යම් පමණක විස්තර කිරීමක් අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුද්ධ වචනයම පොඩ්ඩක් ඉස්සරහට ගත්තොත් බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයේදී කියනවා සමතෝ භික්කවේ භාවිතෝ කිමත්ත කිමත්තං අනුභවති මහන්නේ මේ සමත භාවනාවක් කිරීම තුළින් කුමන අර්ථයක්ද අපිට ලැබෙන්නේ? චිත්තං භාවියති කියලා අන්න බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. ඒ කියන්නේ සිත වැඩිමක් සිද්ධ වෙනවා. දැන් එතකොට අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා මොකද්ද මේ සිත වැඩෙන්නේ වැඩෙනවා කියන්නේ? දැනට එතකොට මේ හිත වැඩිලා නැද්ද? මොකද්ද මේ හිතේ දැනට තියෙන ප්‍රශ්නේ? කියලා අපිට පොඩ්ඩක් හිතලා බලන්න විමසලා බලන්න සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන්ම පින්වත්නි අපි ජීවත් වුණාට අපි සමහරලාට අපේ කය ගැන වෙහෙසෙනවා. කය ගැන සෑහෙන තැකීමක් කරනවා. නමුත් අපේ අපි අපේ හිතට කිසිම වැදගත්කමක් දෙන්නේ නැහැ හුඟක් වෙලාවට. ඉතින් අපි අපේ හිතට ඔහේ වල් වදින්න ඉඩ දීලා හිත ඔහේ තමන් කැමති කැමති දෙයක් හිතනවා. ඉතින් අපි වහල්ලු වගේ ඒ හිත කියන කියන දේ කරමින් එයා ඉල්ලන ඉල්ලන දේ කර මේ ලබා දෙමින් අපි වහලුන් වගේ ගත කරනවා. ඔන්න වගේ ස්වභාවය අපේ සාමාන්‍ය මේ රැල්ලට අහුවෙච්ච පෘථග්ජන හිතේ ස්වභාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මහණෙනි මේ ලෝකේ හැමතිස්සෙම ඌණයි. මොකක් හෝ අඩුවක් තියනවා කියලා තමයි හිතෙන්නේ. ලක්ෂ කෝටි ගණන් යම්ස කෙනෙකුට ධනයක් තිබුණත් ඒ තැනැත්තටවත් ඇතිවීමක් නැහැ. එනිසා හැමතිස්සෙම ඌණයි. අතිත්තෝ අප්තෘප්ති කරයි. සම්පූර්ණ තෘප්තිමත් භාවයකටපත් වෙච්ච කෙනෙක් ඇත්තේ නැහැ. ඒ සම්පූර්ණ තෘප්තිමත් භාවයක් ආධ්‍යාත්මික ගුණවගාවක් හරහා ලබනවා මිසක් කිසිසේත්ම ධන දහාන්‍ය රැස් කිරීමක් කරහා වස්තු භෝග භව සම්පත් රැස් කිරීමක් කරහා අමුදරුවන් ලං කර ගැනීමක් කරහා කිසිසේත්ම පූර්ණ තෘප්තිමත් භාවයට ලං වෙන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා එතන දෙන අතිත්තෝ හැමතිස්සම හරිම අප්‍රුප්ති කරයි. මොකක් හෝ අඩුවක් තියෙනවා. ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා, හොඳ හොඳ රැකී ආරක්ෂා තියෙනවා. අපි තුමු බැංකු ගිණුම් වල ලොකු ලොකු ගණන් තියෙනවා. ඒත් මොකද්දෝ අඩුවක් තියෙනවා. ඒ නිසා අන්න වගේ අපේ මේ හිතේ ඒ තණ්හාව හරහා එන අප්තෘප්ති කරගතියක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ තණ්හාවට දාසත්වයක් කරන්නේ. තණ්හාවට වහල් වෙලා තමයි කටයුතු කරන්නේ. තණ්හාවෙන් කියනවා අරක දෙන්න මේක දෙන්න අරක කරපම් මේක කරපම් අරක දියාම් මේක දියාම් කියලා කියනවා. ඉතින් අපි ඒ දේවල් කරමින් හරියට නිකන් තණ්හාවේ වහලෙක් බවට පත් වෙලා මුළු ජීවිත කාලයම කටයුතු කරනවා. ඉතින් මෙන්න මේ බඳු ස්වභාවයක් තමයි ඇත්තටම අපේ සාමාන්‍ය ජීවිතවල තියෙන්නේ. ඉතින් මේ නිසා අපේ හිත වැඩෙනවා වෙනුවට තව තවත් පිරිහෙන එකයි වෙන්නේ. ඉතින් අපි නිසා අපි හිතමු අපිට යම් දුකක් දැනුණාම ඉතින් අපි යම්සේ අභාග්‍යයක් සිද්ධ වුණාම ඊටාම දුකටපත් වෙනවා, කනගාටුවටපත් වෙනවා, ශෝක කරනවා, වැළපෙනවා, පපුවේ අත් ගහ ගන්නවා. ඉතින් ඒ හරහා අපින්වත් හිතා ගන්න බැරි තරම් කෙලෙස් ගොඩකුත් වැඩෙනවා. ඉතින් අපි හිතන්නේ අපි මේ විදිහට හඬලා දොඩලා වැළපිලා මේ ඔක්කොම හරියයි කියලා. නමුත් ඒ හරහා කොයි තරම්නම් පටිඝහනුසයක් අපේ හිතේ වැඩෙනවාද කියලා හිතා ගන්න බැරි තරම්. අපි නොදැනුවත්ම එකතින් හරිම අසරණයි. අපි මේ දුකේදී හඬා වැළපීම තුලින් පවා අපේ හිතේ දේශයක් වැඩෙනවා. අපේ හිතේ පටිඝානුසයක් වැඩෙනවා. තවත් පැත්තකින් අපි සැප වේදනාවක් දැනෙනකොට ලකුවට අපිට ටිකක් ඔන්න ඉතින් හරියනකොට මේ හරහා එක්ක මාන්නයක් ඇති කරගන්නවා, ඒ හරහා ඔන්න රාගයක් ඇති කරගන්නවා, ලෝභයක් ඇති කරගන්නවා. ඒ හරහාත් කෙලස් කන්දක් ඔන්න අපිට උරුම වෙනවා. ඒ නිසා මේ ජීවිතේ අපි ජීවත් වෙනකොට අපේ දැනුවත්ව හෝන දැනුවත්ව සෑහෙන කෙලෙස් ගොඩක් අපි අයිති කර ගන්නවා. ඒ හරහා තව තව අපි ගෙනාවට වඩා අපේ හිත පිරිහෙනවා. ඉතින් අපි උපදිනකොට යම් පමණක පිරිසුදු භාවයක් අපේ හිතේ තිබුණා නම් අපි නිවරදව මඟ පෙන්වීමක් නොකර මේ හිතට ඔහේ යන්න ඉඩ දුන්නොත් මේක අර තිබුණ தත්ත්වෙනුත් තත්වෙනුත් පහලට ආගාදයට වැටෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා සෑහෙන මඟ පෙන්වීමක් මේ හිතට කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ හිත වල්වදිනවා. මේ හිත තව තවත් අයාලේ යනවා. ඉතින් මේ හිතේ රජ කරන්නේ නීවරණ ධර්මයන්. ඒවා ඉතින් නිවන අවුරනවා. යන්න තියෙන නිවැරදි මාර්ගය අවුරනවා. මේ හිතේ යම් ශාන්ත භාවයක්, නිවීමක්, කෙලසුන්ගෙන් තොර සබහායක් තියෙනවා නම් අන්න ඒ සියල්ල අවුරලා දාලා, වහලා දාලා අන්න නීවරණ තමයි අපේ හිතේ සාමාන්‍යයෙන් රජ කරන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කාමච්ඡන්දයට අහු වෙනවා. මොනවා හෝ කැමති දෙයක් ආපු ගමන් අන්න ඒකට ටක් ගාලා ගිහලා ඇලෙනවා. කැමති රූපයක් දැක ගමන් ඒක රාගයෙන් ඔන්න අභිනන්දනය කරනවා. ඒක ගැන සතුටු වෙන්න යනවා. ඊළඟට මොකක් හරි කැමති සද්දයක් අහුනහම අපි ඒක ඔන්න නැවත නැවත අහන්න යනවා. ඒකෙම ඇලෙනවා. ඒ වගේමයි යම්කිසි හොඳ සුවඳක් ආග්‍රහණය කරන්න හම්බුනොත් ඔන්න අපි ඒක ඔස්සේම යනවා. ඒක අයිති කරගන්න හදනවා. හොඳට දිවට රසට යම්කිසි කෑමක් ලැබුණා නම් අපි ඒක ඔන්න අපේ කරගන්න හදනවා. ඒකට වැඩි වැඩියෙන් වේදම් කරනවා. ඒ වගේම ඒක නැවත නැවත ලබා ගන්න උත්සාහත් වෙනවා. අපේ කයට යම් හොඳ ස්පර්ශයක් ලැබුණා නම් ඒක අපි මගේ කරගන්න හදනවා. ඒක වැඩියෙන් පවත්වන්න හදනවා. මෙන්න මේ වගේ මේ පංචකාමයන් හරහා අපි පුදුම විදිහට තව තවත් මේ සංසාරේ ඇලෙන ගතියක්, හිර ගතියක්, තවත් මේකෙක්ම කැරකෙන ගතියක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙබඳු හිතක් මෙබඳු කෙලෙස් වලින් සම්පූර්ණ ව්‍යාකූලත්වයට පත්වෙච්ච හිතක් තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒ නිසා පින්වත මෙබඳු හිතක් සාමාන්‍යයෙන් අතීතයේ තමයි ඇසුරු කරන්නේ. එහෙම නැත්නම් අනාගතේ. නිසා අපි වයසට යන්න වයසට යන්න හුඟා අතීතයේ තමයි ජීවත් වෙන්නේ. අතීතයේ කරපු කීප දේවල් මතක් කරනවා. ඒවත් එක්ක අපි ජීවත් වෙනවා. ඒවා ගැනම නැවත නැවත රස කරමින් ඒ පැත්තට මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට කර කර බලබලා ඉතින් ඒ වායේම හිත මිඩංගු කරගෙන කාලය ගත කරනවා. ඉතින් ඒ හරහා සමහරලාට රාග ඇති වෙනවා, සමහරලාට ද්වේෂය ඇති වෙනවා, සමහරලාට හිත සම්පූර්ණයෙන් පැටලිලා. ඉතින් ඔන්න ඔය වගේ හිතා ගන්න බැරි තරම් පැටලිච්ච ස්වභාවයක් තමයි අපි අතීතය ඇසුරු කරන්න ගිහිල්ලා අපේ හිතට සිද්ධ වෙන්නේ. ඊළඟට ළමා කාලෙදී තරුණ කාලෙදී ඔන්න ලොකු අනාගත අපේක්ෂාවක්, ලොකු ඉලක්ක, අරම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, මේ විදිහට කරන්න ඕනේ, අර විදිහට කරන්න ඕනේ. මේ විදිහට ගයක් හදන්න ඕනේ, අර විදිහට ගයක් හදන්න ඕනේ, මේ වගේ වාහනයක් ගන්න ඕනේ, අර වගේ වාහනයක් ගන්න ඕනේ. නාන ප්‍රකාර සිතුවිලි, නාන ප්‍රකාර බලාපොරොත්තු, විවිධාකාර සැලසුම්. ඉතින් හිතා ගන්න බැරි තරම් ආතතියක් මේ හරහා ගොඩ නැගෙනවා. ලොකු අවිනිශ්චිත භාවයක් හරහා ලොකු මානසික පීඩනයක් අපේ හිතට එනවා. ඉතින් මේ නිසා අපි මේ අනාගතයේ ජීවත් වීම හරහා අපේ හිත තවත් හෙම්බත් වෙන ස්වභාවයක් තියෙනවා. මොකද අපි කොයි තරම් බලාපොරොත්තු වුණත් ඒ බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම නෙමෙයි ඇත්ත වශයෙන් මේ සිද්ධිය පෙළ ගැහෙන්නේ. එහෙම නැත්නම් ඇත්ත වශයෙන් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඉතින් අපි සෑහෙන කාලයක් කල්පනා කළා කල්පනා කළා හිත වෙහෙසවගෙන පුදුම විදිහට මේ මානසික පීඩනයකටපත් වෙලා. නමුත් වැඩේ සිද්ධ වෙනකොට ඊට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රමයකට සිද්ධ වෙනවා. එතකොට ඉතින් අපි එක අතකින් හරීම කාලයේ අපතේ යීමක් සිද්ධ කරගෙන තියෙනවා. අර දවස් ගණන් සති ගණන් අපි මේ වෙන්න තියෙන දේක් ගැන කල්පනා කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම සිදුවීම සිද්ධ වෙන්නේ හාත්පසින්ම බලාපොරොත්තු නොවෙච්ච ආකාරයකට. ඔන්න වගේ අපි කොයිතරම් ඒ නිසා මේ අතීතය ගැන හිත හිතා කාලය ගත කරත් අනාගතය ගැන අපේක්ෂා කරමින් කාලය ගත කරත් ඒකේ කොයිතරම්නම් අපේ ජීවිතවලට ඒ හරහා වාසයක් ලැබිලා තියෙනවද කියලා හිතලා බලන්න වටිනවා. ඒ නිසා මේ භාවනාවකදී අපි මේ අතීතේනුයි අනාගතේනුයි හිත මුදවගෙන වර්තමාණයට හිත ගන්න උත්සාහත් වෙනවා. ඔන්න පින්ගත්තේ අපිට වර්තමාණයට හිත ගැනීම එතකොට භාවනාවේ කෙරෙන අත්‍යවශ්‍ය කාර්යයක් බවට පත් වෙනවා. එතකොට අපි මේ වර්තමාණයට හිත ගන්න නම් එතකොට යම් යම් උපක්‍රම පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මොකද මේ වර්තමානය කියන එක අතීතයේ තරම් හෝ අනාගතයේ තරම් විචිත්‍ර නැහැ. ඉතින් අපේ හිත සාමාන්‍යයෙන් අතීතයේ හෝ අනාගතයේ සම්බන්ධයෙන් ඇදලා ගන්නේ එයා ඇසුරට ගන්නේ එයා කැමති දේවල්. අපි තුමා ඔන්න අතීතයේදී අපි ඔන්න අපි කැමති යහළුවෙක් හම්බුණා. එයාත් එක්ක අල්ලාප සල්ලාපේ යෙදුණා. ඔන්න අපේ හිතේ ඒක මතක් කරලා දෙනවා. මොකද අපි එතෙන්දී සතුටු වුණා, hina වුණා, ඕපදූප කතා කළා. ඉතින් ඒක තමයි අපේ හිතට කැමති, ඒ හරහා තමයි මමෙක් ගොඩනගන්නේ. ඉතින් ඒක තමයි මතක් කරලා දෙන්නේ. ඉතින් අපි ගෙදරට ඇවිල්ලත් මේ අතීතයේ කතා කරපු කියපු දේවල් ඔක්කොම හිත හිතා හිත හිතා ඉතින් ඒක තව දුරටත් ඉතින් රස විඳිනවා. ඔහොම ස්වභාවයක් තියෙනවා. අනාගතය සම්බන්ධනොත් එහෙමයි. සමහරවිට අනාගතය හරි අවිනිශ්චිතයි. ඒත් කැමැති හිතන්න. ඒ හරහා ඔන්න හිතට සන්ත්‍රාසයක් ඇති වෙනවා. කුළු ගැන්වීමක් ඇති වෙනවා. කිපීමක් ඇති වෙනවා. මේ ඔක්කොමත් වෙනවා. නමුත් හරි කැමැති අනාගතය ගැන හිතන්න. නමුත් යම් කෙනෙකුගේ හිත වර්තමානට ආවනම් හරිම කම්මැලි කරන සුළුයි. හරිම උදාසීන කරන සුළුයි. එපා කරන සුළුයි. මොකද වර්තමානය අර තරම් කෙලසිලා නැහැ. අපේ හිතේ කුළු ගැන්වීමක් ඇති කරන ගතියක් සමහර වෙලාවට මේ මේ වර්තමානයේ දැනෙන දේ තුල නැහැ. ඒ නිසා අපේ හිත ටිකක් අමාරුයි වර්තමානයේ පවත්වන්න. ඒ නිසා බුදුරජාන් වහන්සේ දැන් ඔය ආනාපාන සති සූත්‍රයේදී එහෙම විස්තර කරනවා සතෝව අසසති සතෝ පස සති. ඊටාම පැහැදිලි සරල කමඨහනක් දෙනවා. මොකද්ද? සතිමත්ව හුස්ම ගන්නවා සතිමත්ව හුස්ම හෙලනවා. දැන් පින්වත්නි අපි කොච්චර අවුරුදු ගාණක් මේ ජීවිතේ ගත කරලා තිබුණත් අපි සිහියෙන් හුස්ම අරන් තියනවාද? සිහියෙන් හුස්ම හෙලලා තියනවාද කියලා හිතලා බලන්න වටිනවා. ඉතින් අපි අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් 90ක් ජීවත් වුණා කියලා කියනවා. ඒ මුළු ජීවිත කාලය තුළදීම નિરાයාසයෙන් අපේ මැදිහත් වීමකින් තොරව මේ කය හුස්ම ගන්නවා. නමුත් අපිට එක මොහොතක්වත් නැහැ මේ කය හුස්ම ගන්න එක ගැන අවධානයෙන් ඉන්න. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ හරිම පහසු සරල කමඨහනක් අපිට දෙනවා. මේ කය නිරන්තරයෙන් යෙදෙන අන්නේ හුස්ම ගැන සතිමත් වෙන්න. අවධානයෙන් ඉන්න. මොකද මේ හුස්ම සිද්ධ වෙන්නේ වර්තමානයේ. මේ හුස්මට බෑ අතීතයට ගිහිල්ලා හුස්ම ගන්න. හෝ අනාගතයට ගිහිල්ලා හුස්ම ගන්න බෑ. හුස්ම ගැනීම වර්තමානයේ සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒක නිරන්තරයෙන්ම වර්තමානයේ තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙන්න මේ වර්තමාන නොමිලේ ලැබෙන කය විසින්ම කරන මෙන්න මේ ක්‍රියාවලිය අපි පාවිච්චි කරනවා අපේ හිත වර්තමානට ගැනීමේ උපක්‍රමයක් වශයෙන්. මොකද අපේ හිතට මුලදී අත්‍යවශ්‍ය වෙනවා අරමුණක්. හිතට එල්බ ගන්න, අල්ල ගන්න, හරියට නිකන් හැරමිටි ආරුවෙන් යන කෙනෙකුට හැරමිටියක් වගේ මේ හිතටත් හැරමිටියක් අවශ්‍ය වෙනවා. මේ හිතටත් යම් අරමුණක් අවශ්‍ය වෙනවා. අන්න ඒ අරමුණ වශයෙන් අපි අතීතයේ අරමුණක්වත් අනාගතයේ සම්බන්ධ අරමුණක්වත් නොදී මොකද ඒවා දුන්නොත් සම්පූර්ණයෙන් මෙයා තවත් ව්‍යාකූලත්වයකටපත් වෙන්නේ. තවත් පීඩාවකටපත් වෙන්නේ. ඒ නිසා අපි බුද්ධ වචනයට අහුම්කම් දීලා මෙන්න මේ වර්තමාන වශයෙන් සිද්ධ වෙන යම් සරල උගාප කෙලෙස් අඩු අරමුණක් දෙනවා. ඉතින් මේ කෙලෙස් අඩු ටිකක් උදාසීන ඒකාකාරී ඒ වගේම උපේක්ෂා සහගත අරමුණක් තමයි දැන් මේ ආස්වාසය ප්‍රස්වාසය කියලා කියන්නේ. ඉතින් මේ ආස්වාසය ප්‍රස්වාසය ඔන්න කෙනෙක් දැක ගන්න දැන ගන්න උත්සාහත් වෙනවා. ඉතින් ඒකටත් පොඩ්ඩක් බුදුරජාණන් වහන්සේ කියනවා ඉස්සෙල්ලා හොඳට පළප් බැඳලා වාඩි වෙන්න. කය කෙලින් තියාගන්න. හිස කෙලින් තියාගන්න. අතපය එහෙ මෙහෙ කරන්න එපා. කය බොහොම සැහැල්ලුවෙන් ලිහිච්ඡ ස්වරූපයෙන් හැබැයි ටිකක් උද්‍යෝගීව පවත්වා ගන්න. ඒ වගේම ඉරියව්ව පවත්වන්න අඩු තරමින් විනාඩි 15ක් 20ක් 30ක් එකම ඉරියව්වේ ඉන්න පුළුවන් විදිහේ ඉරියව්වක් තෝරගන්න. හුඟාක් වෙහෙස කර මහන්සි වෙන ඉරියව්වක් නැත්නම් හරිම පීඩාකාරී ඉරියව්වකට යන්නත් එපා. ඒ වගේම හොඳට බිත්තියකට හේත් වෙලා හාන්ස් වෙලා අකුල් දෙකක් දිග අරගෙන නිින්ද යන ඉරියව්වකට එන්නත් එපා. එතකොට ඉතින් මේ දෙක තමයි අපිට තේරුම් ගන්න මේ දෙක තමයි අන්ත දෙක. කය වෙහෙසෙන, කය වෙහෙසෙන ඊටාම හිතට ටිකක් පීඩාකාරී පවත්වන්න අමාරු ඉරියව්වකට යන්නත් එපා. ඒ වගේම නිින්දට බර ගතියක් එන ඕනවට වඩා ලිහිල් වෙච්ච ඉරියව්වට යන්නත් එපා. ඒ නිසා මෙන්න මේ දෙකේ මැද්ද අපිට හොයාගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ආරම්භක ආරම්භක යෝගීන් පුළුවන් තරම් ඒ නිසා කොහෙවත් හේතු වෙන්නේ නැතුව පුළුවන් තරම් හැබැයි කය ඍජු කරගෙන හිස ඍජු කරගෙන මේ ඉරියව්ව තේරුම් ගන්න වෙනවා. අමාරු කෙනෙක් ඉතින් ආසනයක වාඩිවන්න කමක් නැහැ. අනිත් අය පුළුවන් තරම් බිම වාඩි වෙලා හොඳට මේ කය ඍජුව තියාගෙන අන්න හිස කෙලින් තියාගෙන අන්න මේ නාසිකාග්‍රේ සිහිය පවත්වන්න උත්සාහවත් වෙනවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. මේ නාසිකාග්‍රේ ඉදිරියේ නැත්නම් උඩුතලට උඩින් අවධානය පවත්වන්න උත්සාහත් වෙනවා. මේ තුලින් අන්න අපේ හිතට යම් පමණක තැනක් හොයලා දුන්නා. මෙන්න මේ ප්‍රදේශයේ විතරක් දැන් ඔයා හැසිරෙන්න. වෙන වෙන තැන් වලට යන්න එපා. මෙන්න මේ මෙතන තමයි තියෙන නිජ භූමිය. මෙතන තමයි දැන් හිතට තියෙන ෂේම භූමිය. මෙන්න මෙතන තමයි ඒකාග්‍ර වෙලා නැවතිලා ඉන්න හදන්න ඕන භූමිය කියලා අන්න හිතට පොඩි මඟ පෙන්වීමක් කරනවා. එහෙම මේ මඟ පෙන්වීමක් කරලා දැන් මේ කයට નિરાයාසයෙන් හුස්ම ගන්න ඉඩ දීලා බලනවා ඒ નિરાයාසයෙන් ගන්න එක හුස්මක් එක්ක මේ හිත පවත්වන්න පුළුවන්ද? එහෙම මේ හුස්මක් එක්ක අපේ අවධානය පවත්වන්න පුළුවන්ද කියලා අපි බලනවා. ඉතින් මේකත් අමාරුයි. ඒකයි බුදුහාමුදුරු කියන්නේ මුලින්ම සතෝව අසසති සතෝපස්ස සති. දැන් සතිමත්ව හුස්ම ගන්න, සතිමත්ව හුස්ම හෙලන්න. දැන් මෙතෙන්දී සමහර වෙලාවට අපි මේ දේ බලන්න ගියාම නොදැනුවත්වම මේක බලෙන් සිද්ධ වෙන ගතියක් අපි මේකට අත දාන ගතියක් අත දාලා අපි ඒක පාලනය කරන ගතියක් වෙන්න පුළුවන්. නමුත් ඒක ඒ තරම්ම බරපතල ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. මොකද කාලයක් යනකොට හිත වැඩිලා සතිය දියුණු වෙලා අපිට තේරෙනවා මොකද්ද පවත්වන්න ඕන වීරයේ ප්‍රමාණය කියලා කෙනෙකුට වැටහෙන්න ගන්නවා. එතකොට අන්න එයා පොඩ්ඩක් අත ලිහිල් කරනවා. එයාට තේරෙනවා මේ තරම් මහන්සියෙන් අවශ්‍ය නැහැ. නැත්තම් මේ තරම් වීරයක් අවශ්‍ය නැහැ. දැන් හිත මෙල්ල වෙලා තියෙන්නේ. දැන් හිත විසින්ම අරමුණේ ඉන්නවා කියලා අන්න යෝගාවචරයට යම් වැටහීමක් ඇති වුණා නම් අන්න එයා දැන් වීරය පොඩ්ඩක් ලිහිල් කළා මේ කටයුත්තට වෙන්න ඉඩ හරිනවා. කයට එයාගේ වමනාවෙන් එයාට කැමති ලයකට එයාට කැමති වේගයකට નિરાයාසයෙන් හුස්ම ගන්න ඔන්න ඉඩ දීලා අපි පැත්තකට වෙනවා. ඉතින් මෙන්න මේ පැත්තකට වීම පවා සමහර විට කෙනෙකුට කාලයක් ගත වෙන්න පුළුවන්. එතෙක් අපි හුස්ම පොඩ්ඩක් පහුරු ගන්න ගතියක් හුස්මට අත පොවන ගතියක් තියෙනවා. ඒ හරහා ඉතින් පොඩ්ඩක් සමහරලාට හුස්ම ඌමනාවෙන් ගන්නනවා නැත්නම් මෙලාට ඌමනාවෙන් හෙලනවා. නමුත් අපි ටික ටික ටික හුරු වෙන්න හුරු වෙන්න යන්න තියෙන මේ කයට නිදැල්ලේ හුස්ම ගන්න දෙන්න අවශ්‍යයි. නිදැල්ලේ යාට ආයේ කටයුත්ත දෙන්න කරගන්න ඉඩ දීලා අපි බලන්න තියෙන්නේ ඒ નિરાයාසයෙන් සිද්ධ වෙන කටයුත්තේ කොහොමද අවධානය පවත්වන්නේ කියන කාරණාව. ඉතින් මේකේ මේක ටික ටික සාර්ථක වෙන්න සාර්ථක වෙන්න අන්න බුදුරජාණන් වහන්සේ කියනවා කියනවා දැන් පොඩ්ඩක් තවදුරටත් සතිමත් වෙන්න කොහොමද දැන් මේකේ වෙන් කළා හඳුනගන්නේ ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා ඕනනම් මෙනෙහිත් කරන්න. ඒ කියන්නේ හිත හුඟා අතීතයට දුවනවා නම් අනාගතයට දුවනවා නම් අවශ්‍ය නම් මෙනෙහි කිරීමක් තුළින් මේ පිට දුවන ගතිය අඩු කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක නම් මේ ගණන් කිරීමේ ක්‍රමයක් උණක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි හිතමු ආස්වාස පළවෙනි ආස්වාස ප්‍රස්වාස යුගලය 1යි කියලා නම් කරනවා. දෙවෙනි ආස්වාස ප්‍රස්වාස යුගලය 2යි කියලා නම් කරනවා. තුන්වෙනි ආස්වාද ප්‍රසවාස යුගලයේ 3යි කියලා නම් කරනවා. ඉතින් ඔය වගේ ගණන් කිරීමේ ක්‍රම උනත් පාවිච්චි කරන්න පුළුවන්. අපි හිතමු 10ට වගේ ගියාට පස්සේ ආයෙත් ඔන්න එකට වෙනවා. අපි හිතමු ආස්වාද ප්‍රසවාස 5කට ගියාට පස්සේ ඔන්න හිත පිට ගියා. ඔන්න ආයෙත් අපි එකට එනවා. ඉතින් මෙන්න මේ වගේ උපක්‍රම හරහා අපි මේ සරලව මේ හිත මේ ඊටාම සරල අරමුණක පැවැත්වන් පැවැත්වීම සඳහා යම් යම් උපක්‍රම යොදනවා. මොකද මේ අරමුණ ඒ තරම් තාමත් ප්‍රනීත නැහැ. මේ හරි මේ හිත මේ අරමුණට කැමති නැහැ. සමහරවිට හිත මේක විවේචනය කරනවා. කාවද්ද ඉතින් ඔය හුලම් බල්ල හැති උනේ කාටද හරි ගියේ කාටද කියලා ඉතින් මේ හිත විවේචනයත් කරනවා. ඉතින් මේ ඔක්කොම තියේදී තමයි අපි මේ බුද්ධ වචනයට අහුම්කන් දෙලා බුදුරජාන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන් මේ කටයුත්ත කරන්න වෙන්නේ. ඉතින් ඒ බඳු ශ්‍රද්ධාවන්තයෙකුට අන්න මේ ගමනක් තියෙනවා. මොකද එයා තාම මේකෙන් නිවැරදි සමාධියක් හදාගත්තේ නැතත් තාමත් ප්‍රඥාවක් අවදි කරගත්තේ නැතත් නමුත් අර බුදුරජාන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාව නිසා මෙයයි කටයුත්ත මෙයා අඛණ්ඩව කරනවා. ඉතින් ඒ බඳු අඛණ්ඩව කෙරුවොත් විතරක් අන්න මේකෙන් ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒ මිසක් අපි ඔන්න සතියේකට දවසක් කරනවා ඊළඟට සම්පූර්ණයෙන් ඔක්කොම අමතක කරලා දානවා. ආයෙත් ඔන්න සතියට තව දවසක් කරනවා. ආයෙත් අමතක කරලා දානවා. ආයෙත් සතියට දවසක් කරනවා. ඉතින් මෙහෙම කළා භාවනාවක් වැඩෙන්නේ මේක අකණ්ඩව කළොත් නම් ඔන්න මේක හදාගන්න පුළුවන්. ඒ යෝගාවචරයට ඒ නිසා ඔන්න දවසේ යම් වෙලාවක් වෙන් කරගන්න අවශ්‍යයි. ඒ වෙන් කරගත්ත වෙලාව පුළුවන් තරම් මගහැරෙන නොදී භාවනාවේ යෙදීම අත්‍යවශ්‍යයි. මොකද මේක බහුලීකృత කිරීම හරහා ප්‍රායෝගිකව යෙදීම හරහා වැඩෙන භාවනාවක් මිසක් භාවනාව ගැන පොතපත කියව පමණින් භාවනාව වැඩෙන්නේ නැහැ. නිසා අපි පොතපත කියවන්නත් ඕනේ. නමුත් ඒ පොතපත කියව පමණින් භාවනාව වැඩෙන්නේ අපිට හොඳට ප්‍රායෝගිකව මේ භාවනාව පුහුණු කරන්න අවශ්‍යයි. අපි කොයිතරම් පිහිනීම සම්බන්ධයෙන් පොතපත පරිශීලනය කරත් අපි වතුර ගාවට ගිහිල්ලවත් නැත්නම් වතුරට කවදාවත් බැහැලවත් නැත්නම් ඉතින් අපිට පිහිනන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා පිහිනන්න අවශ්‍ය නම් අන්න අපිට වතුරට බහින්න සිද්ධ වෙනවා. අන්න වගේ තමයි පින්වත්නි මේ භාවනාවත් අපි කොයිතරම් පොත්පත් කියෝ කියෝ හිටියත් භාවනා කරන්නේ නැත්නම් ඉතින් භාවනාමය ඥානයක් ඒ තැනත්තර නැහැ. අත්දැකීමක් නැහැ. මේ භාවනාමය ඥානයක් හදාගන්න නම් සම්පූර්ණයෙන්ම සිට 100ක්ම අපිට මේ තුල ප්‍රායෝගිකව යෙදීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා මේ පින්තුන් උත්සාහත් වෙන්න දැන් මේ වැඩසටහන ඇත්තටම හරිම කෙටි. නමුත් කොහොමද තමන් ගෙදර ගියාට පස්සේ මේකෙන් යම් දෙයක් ඉගෙන ගත්තා නම් ඒක අඛණ්ඩව පවත්වන්නේ. කොහොමද මේ දේ මම gededdit කරන්නේ? කොයි වෙලාවද මට සුදුසු? කොහොමද මම මගේ කාලසටහන භාවනාව කිරීම සඳහා අවස්ථාවක් හදාගන්නේ? මොකද මේ අපේ තියෙන විවිධාකාර රාජකාරි හරහා අපි හුඟක් වෙලාවට කියනවා මට ඕවා කරන්න වෙලාවක් නැහැ කියලා. නමුත් අපිට හුස්ම ගන්න ඕන තරම් වෙලාව තියෙනවා. මේ කය හුස්ම ගන්නවා නිරන්තරයෙන්. ඒ නිසා අපිට කියන්න බෑ අපිට බහලා කරන්න වෙලාවක් නැහැ කියලා. මොකද කය කය කයේ යුතුයකම එයා කළා දෙනවා. අපිත් එහෙනම් අපේ යුතුයකම කරන්නයි තියෙන්නේ. අපිට පුළුවන් ද පුළු පුළුවන් වෙලාවට මේ කය කරන දෙයක් එක්ක හිත පවත්වන්න. අන්නේ කායේ කායानुපස්සී විහෙරති කියලා බුදුරජාන් වහන්සේ කියනවා. කය අනුව සිහිය පවත්වන්න උත්සාහත් වෙනවා. දැන් එතකොට මේකේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න හිත ටික ටික එක්තරා අන්දමකින් අන්න මෙල්ල වෙන්න පටන් ගන්නවා. හිත ඉබාගාත යනවා වෙනුවට ඔන්න පොඩ්ඩක් මේ හුස්ම රැල්ල තුල මෙල්ල වෙන්න පටන් ගන්නවා. මේ මෙල්ලවීම තුලින් අන යෝගාවචරයකට පුළුවන් වෙනවා පොඩි කාලයකට හිතේ යම් ඒකාග්‍රතාවයක් අත්දකින්න. ඒ කියන්නේ ඉස්සෙල්ලා නම් ඔන්න අපි අපි දැන් ඕන්නම් පොඩ්ඩක් සක්මන් භාවනාවකට මේක සම්බන්ධ කරගමු. අපි දුන් දැන් එයා සක්මනේ දෙනවා. වම, දකුණ, වම, දකුණ කියලා ඔන්න සක්මනේ දෙනවා. එමේ එද්දිත් ඔන්න ආයෙත් හිත පිට යනවා. දැකපු දෙයකට යනවා, අහපු දෙයකට යනවා. ඉතින් මොකක් හරි ප්‍රශ්නයකට යනවා. ඊපස්සේ ගිහිල්ලා සමාලාවට විනාඩි 5ක් 10ක් අතරමංගලක් තියෙනවා. පස්සේ තමයි මතක් මතක් වෙන්නේ ආ මෙතෙන්ට එන්න ඕනේ. වම දකුණ කර කර හිටියේ. සක්මනක් කර කර හිටියේ කියලා පස්සේ තමයි මතක් වෙන්නේ. නමුත් කාලයක් තිස්සේ උත්සාහයෙන් නැවත නැවත මේ පිට යන හිත ආයි ගෙනල්ලා මේ අරමුණේ පාත්වනවා ආයිත් ගෙනල්ලා අරමුණේ පාත්වනවා මේක උත්සාහයෙන් කරනවා නම් අතහැරලා දාන්න නැතුව කරනවා නම් අන්න කාලයක් යනකොට හිත පිට ගියත් වැඩි වෙලාවක් අතරමං වෙලා ඉන්නේ නැතුව ඉක්මනට එන්න පටන් ගන්නවා විනාඩි 5ක් විතරයි ඔන්න අතරමං වෙලා ඉන්නේ. නැත්නම් වෙන්නේ හතරයි ඉන්නේ. 3යි, 2යි, 1යි. ඉතින් මේ විදිහට අර අතරමං වෙලා ඉන්න කාල පරිච්ඡේදය අඩුවීම තුලින් අන්න අපිටම තේරුම් ගන්න පුළුවන් ආ දැන් මගේ භාවනාවේ යම් ප්‍රගතියක් තියෙනවා. ඉස්සෙල්ලා නම් මම වාඩුණාම නැත්තම් සක්මනේදී හිත පිට යනවා ගිහිල්ලා සෑහෙන වෙලාවක් කියෝ කියෝ ඉන්නවා. වෙන වෙන දේවල් වල පැටලි පැටලි ඉන්නවා. මතක් වෙන්නේ ටිකක් වෙලා ගියාට පස්සේ. නමුත් දැන් නම් එච්චර වෙලා මේ හිත පැටලිලා ඉන්නේ නැහැ. අතරමං වෙලා ඉන්නේ ඊට කලින් මෙයා දැන් එනවා කියලා අන්න Tamanට තේරෙන්න ගන්නවා. Tamanටම තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ පින්වත් යන්න අපේ හිතේ වර්ධනයක් තියෙනවා. නිසා අපිට ඇතම් වෙලාවට අපි කොයිතරම්නම් භාවනාවෙන් සාර්ථකත්වයක් ලැබිලා තියෙනවද කියන එක අපිටම යම් පමණකට තක්සේරුවක් කරගන්න පුළුවන්. ඒ නිසා අපි අනුන්ගෙන් අහන්න දෙයක් නැහැ. අපේම හිත පරීක්ෂා කරලා බලන්න තියෙන්නේ. මම භාවනා කරන්න පටන් ගත්ත කාලයේදී කොහොමද හිත හැසිරුනේ? කොච්චරනම් වෙන වෙන අරමුණු වල වල්මත් වෙලා හිටියද දැන් කොහොමද එයා හැසිරෙන්නේ? දැන් මම මේ අරමුණේ තියන්න ගියාම එයා ඉන්නවද ඒ අරමුණේ කියලා අන්න අපිටම පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අන්න හිත පොඩ්ඩක් දැන් দমনය වෙලා එකඟ වෙලා ඉන්න ස්වභාවයක් තියෙනවා. අපි හිතමු ඕකම දැන් අපි කරනකොට දැන් හිත වෙන අරමුණට ගියේ ගමන් ඔන්න Tamanට හහු වෙනවා. අන්න ඉක්මනටම නැවතත් මේ අරමුණේ තියාගන්න පුළුවන්. උමනා කරන අරමුණේ තියාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ උපක්‍රම හරහා අපිට නැවත නැවත මේ අදාන්ත හිත দমনය කර ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් මේ බඳු ක්‍රම හැර කෙටි ක්‍රම හොයන්න ගියොත් මේ හිත වෙහෙසටපත් වෙනවා. සමහර ලාවට අනවශ්‍ය ආබාධ වලට පවාපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක ස්වාභාවිකව වැඩෙන්න දෙන්න යම් කාලයක් මේ ගමනට ගත ඒ කාලය ගන්න දෙන්න. දැන් පින්වත්නි අපි මොකක් හරි වටිනා වෘක්ෂයක් පැල කරන්න අපි හිතමු ඒකේ ඇටයක් හම්බුණා. අපි හිතමු ඔන්න අපිට හොඳ අඹ ඇටයක් හම්බුණා. අපි අඹ ඇටේ පොළවේ හිටවලා ඉතින් අපි අපිට උවමනාව තියෙනවා කවදා හරි මේකෙන් මිහිරි අඹ ඵලයක් භුක්ති විඳින්න. නමුත් අපේ උවමනාව තිබුණ පමණින් මේ අඹ පැලේ වැඩෙන්නේ නැහැ. ඒ අඹ පැලේ වැඩෙන්න යා උවමනා කරන කාලයක් තියෙනවා. අවුරුදු අපි තුමු පහක් කියලා. ඒ අවුරුදු පහ එයාට අවශ්‍ය වෙනවා. ඉතින් එතෙක් කාලයක් අපිට එතකොට එයාට උපස්ථාන කර කර වතුර ටිකක් වක් කරලා වෙන වෙන කරදවලින් එයාව බේරගෙන ඌමනානම් පොහොරට හිකුත් දාලා මේ එයාට සාතු සප්පායම් කරන එක තමයි අපිට කරන්න තියෙන්නේ. අපේ ඌමනාවේ අපිට ඉක්මන් වුණත් පළියට මේ මිහිරිපල මේ අඹ මේ පැලෙන් හම්බෙන්නේ නැහැ. එයා පොඩ පොඩ පොඩ පොඩ වර්ධනය වෙනවා. අන්න වගේ තමයි මේ හිතත්. අපේ ඌමනාව තියෙන්න පුළුවන් සතියෙන් දෙකෙන් ඔක්කොම කරගන්න. නමුත් මේකත් ස්වාභාවිකව හේතුඵල ධමයක් අනුව වැඩෙන දෙයක් තමයි මේ හිත කියන්නේ. අපි සමහරවිට කෙනෙක් මමෙක් පුජ්‍යලයක් වශයෙන් පටන් ගන්නවා. නමුත් මෙතන තියෙන හුදු හේතුඵල දහමක්. ඒ හේතුන් ටික සම්පාදනය කරලා දෙන එකයි අපි කරන්න තියෙන්නේ. අපිට අවශ්‍ය කරන පරිසරය සකස් කරලා දෙන එකයි අපිට කරන්න තියෙන්නේ. ඒ අවශ්‍ය කරන පරිසරය අපි නිවැරදිව හැමදාම සකස් කරලා දෙනවා නම් අන්න මේ භාවනාමය මේ පැලෑටියත් පොඩ පොඩ දවසෙන් දවස වර්ධනය වෙලා මහා වෘක්ෂයක් දක්වා වර්ධනය වේවි. නිසා අපේ පැත්තෙන් අපිට කරන්න තියෙන්නේ හැමදාම මේ භාවනාව සඳහා කාලයක් වෙන් කරගන්න අවශ්‍යයි. අපි තේරුම් ගන්න වෙනවා මේ හිතනම් දැනටම වල්තම වල්මත් වෙලා තියෙන්නේ මෙබඳු වික්ෂිප්ත මනසකින් වල්මත් වෙච්ච මනසකින් සම්පූර්ණ කෙලෙසුන්ගෙන් ආතුර වෙච්ච මනසකින් මම මිය ගියොත් ඊළඟ භවයේදී මට මොකක් වෙයිද ඊළඟට මෙබඳු මනසකින් මම හැමදාම ජීවත් වුණොත් එබඳු මනසක් හරහා ගන්න තීරණ වලින් මට යහපතක් වෙයිද එබඳු මනසක් හරහා මම ගන්නා මම කටයුතු කරද්දී අනුන්ට යහපතක් වෙයිද? ඒ නිසා පින්වත්නි අපි අපේ හිත ගැන යම් අවධානයක් යොමු කිරීම අවශ්‍ය වෙනවා. නමුත් අපි ඒ අවධානය දැන් හිතට දෙනවාද කියන කාරණාව තා ටිකක් හිතලා බලන්න. අපි කය ලෙඩ වුණොත් ඉක්මනටම ගිහිල්ලා දොස්තර කෙනෙක් හම්බ වෙනවා. හොඳම බෙහෙත් ගන්න උත්සාහත් වෙනවා. නමුත් අපි හිත ලෙඩ වුණාට ඒ ගැන තැකීමක් කරන්නේ හිත ගැන අපි බලනවා හරිම අඩුයි. ඒ නිසා මේ ආධ්‍යාත්මික ජීවිතයක් තුලට නැඹුරු වීම තුලින් තමයි කෙනෙක් අන්න හිතක් Tamanට තියෙනවය. දැනට නම් මේක ඊටාම වල්වැදිච්ච ස්වභාවයකේ තියෙන්නේ. කොහොම හරි මේක මම හදාගත යුතුය. මට යහපතක් වෙන විදිහට මේ හිත හදාගත යුතුය කියලා අන්න තීරණයකට එළඹෙන්න සිද්ධ වෙනවා. ඒතතර මේ බඳු තීරණයක් ගත්ත පිරිසක් තමයි ඉතින් අද දැන් මේ පොඩ්ඩක් හරි භවනාවකට යමු වෙලා තියෙන්නේ. ඉතින් ඒ පිරිස තේරුම් ගන්න තියෙන්නේ වර්තමානයේදී මේ හිත වල්වැදිලා තියෙන්න පුළුවන්. මොකද මම ඒකට ඔහේ වල් වදින්න ඉඩ දීලයි හිටියේ. මේක ඒ නිසා කෙලෙස් සතුරු දැන් පදිංචිලා ඉන්නේ. ඒ නිසා මං කොහොමද මේ හිත ටික ටික ටික ටික මේ වැටලා ඉන්න ආගාදයෙන් ගොඩගන්නේ. හරියට මේ මඩවලක එරිච්ච ඇතෙක්ව සෑහෙන උපක්‍රම යොදලා මහන්සියෙන් මිනිස්සු පිරිසක් සත්පුරුෂය පිරිසක් ගොඩගන්නවා වගේ අපිත් මේ බුදුරජාන් වහන්සේගේ වචනයට අහුම්කන් දෙයිලා සියලු උපක්‍රම පාවිච්චි කළා මේ ආගාදයට වැටලා තියෙන කෙලෙස් බරිත හිත නිකලෙස් කරගන්න තමයි උත්සාහත් වෙන්නේ. එතකොට ඒ බඳු මේ ව්‍යායාමයක පළවෙනි පියවර වශයෙන් තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ සමතය ගැන කියන්නේ. එතකොට එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන සමතෝ භික්ඛවේ භාවිතෝ කිමත්තං අනුභෝති චිත්තං භාවියති. දැන් සමතයක් කිරීම හරහා හිතේ යම් වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි අර නිවැරදි අරමුණක නැවත නැවත නැවත නැවත නංවන්න නංවන්න මේ හිතේ යම්කිසි වෙන වෙන කාමච්ඡන්දයකට යන ස්වභාවයක් තියුණා නම් නිරන්තරයෙන් කාම අරමුණු වලම හැසිරෙන ස්වභාවයක් තිබුණා නම් ඒ වෙනුවට අන්න හිත යම් මේ යම් පමණකට සහනශීලී අරමුණක යම් පමණකට උදාසීන අරමුණක යම් පමණකට කෙලෙස් අඩු අරමුණකට හිත එන්න පටන් ගන්නවා. අපේ හිතේ කාමච්ඡන්දය බහුලව තියෙන තාක් මේ හිතට එක තැන ඉන්න බෑ. නිරන්තරයෙන්ම කැමැති කැමැති කැමැති කැමැති අරමුණු වලට පයින්නෝ. නමුත් යම් හිසි යම් කෙසේ හිතක කාමච්ඡන්දය යටපත් වුණා නම් తాවකාලිකව හෝ අනේ හිතට යම් සරල අරමුණක ඉඳුම් හිටුම් අවස්ථාව ලැබෙනවා. ඊළඟට තවදුරටත් මේ කටයුත්ත සාර්ථක වෙන්න සාර්ථක වෙන්න මේ හිතේ ව්‍යාපාදයක් ඔන්න යටපත් වෙනවා. ඊළඟට හිත නිවරදිව පැවැත්වුවොත් ඔන්න නින්දට වැටෙන්නේ නැතුව තීන මිද්දේනුත් වැලකිලා ඔන්න අවදිමත්ව ඉන්න උත්සාහත් වෙනවා. ඊළඟට අපි සීලයක් ආරක්ෂා කරගෙන පිරිසුදු මේ දේ කරන නිසා අන්න වෙච්ච වැරදි ගැන පසුතැවෙන්න යන්නෙත් නැහැ අනාගතය ගැන අපේක්ෂාවන් වලට යන්නෙත් නැහැ පුළුවන් තරම් හිත ඒ වික්ෂිප්ත භාවයන්ගෙන් ආරක්ෂා කරගන්නවා විසිරෙන නොදීත් ආරක්ෂා කරගන්නවා කරන්න කියන්න බැරි වෙච්ච දේවල් ගැන පශ්චාත්තාප වෙන්නේ නැහැ ඊළඟට පුළුවන් තරම් විශ්වාසයෙන් යුක්තව මේ වැඩේ කරනවා. ශ්‍රද්ධාවෙන් මේ වැඩේ කරනවා. Tamanට තේරෙනවා තාම මම මේකේ 100% සාර්ථක වෙලා නැහැ. නමුත් ශ්‍රද්ධාවෙන් වැඩේ කරගෙන යනවා. ඉතින් මෙහෙම කරොත් අන්න හිතේ යම් වර්ධනයක් සිද්ධ වෙනවා. අර හිත හිත අවුරාගෙන හිටය ඒ නීවරණයන් යටපත් වෙලා ඒ වෙනුවට අන්න අපිට යහපත සලසන යම් යම් වෙනත් ගුණාංග ඔන්න ඉස්සරහට එන්න පටන් ගන්නවා. හිත නැවත නැවත මේ නිවැරදි අරමුණක නංවන්න නංවන්න සතිය කියන ගුණධර්මයක් ඉස්සරහට එනවා. ඒකට වර්තමාන අරමුණක මුලා වෙන්නේ නැතුව ඉන්න පුළුවන් හැකියාවක් අපිට හැදෙනවා. සාමාන්‍යයෙන් පින්වත්නි අපි අපේ හිත මුලා වෙච්ච සබහායක් තමයි තියෙන්නේ. අතීත අරමුණක අතීත අරමුණක පැටලෙනකොට එතන මමෙක් හදාගෙන අපි ඒකේ ජීවත් වෙනවා. අපි ඒ අතීත ලෝකයක සැරිසරනවා. වර්තමානයේ නැහැ. අනාගත සිහිනයක ජීවත් වෙනකොට අපි සම්පූර්ණයෙන්ම අතරමං වෙනවා වර්තමානයේ නැහැ. එතකොට මේ වර්තමානයේ ඉන්න මොහොතේ පමණයි ඇත්ත වශයෙන්ම අපි ජීවත් වෙන්නේ. අනිත් වෙලාවවලදී හරියට නිකන් මෙරිච්ච මිනිස්සු වගේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ නිසා මේ වර්තමාන මොහොතට ගැනීම පමණයි එක අතකින් අපිට හිත මේ පැටලිලි වලින් බේර ගන්න තියෙන පළවෙනි උපක්‍රමය වෙන්නේ. නිසා අපිට සක්මන් භාවනාදී වම දකුණ කියලා ඔසවනවා තබනවා කියලා පුළුවන් තරම් මේ කය කරන වර්තමාන අරමුණක් අල්ලා දීලා ඒකේ හිත පවත්තලා දැන් අපි උත්සාහ කරනවා මේ වර්තමානයේ හිත පවත්තන්න. ඉතින් මේ කටයුත්ත අගය කිරීම සුතමේ ඥානයකින් අපි ඉස්සෙල්ලා හදා ගන්න වෙනවා. නැත්තම් අපි මේ කටයුත්ත අගය කරන්නේවත් නැහැ. මේ කටයුත්ත අගය කරන්නේ නැත්තම් අපි මේ කටයුත්ත උත්සාහයෙන් කරන්නේත් නැහැ. නිසා පින්වත්නි යම්පිස කෙනෙකුට මේ කටයුත්ත සරලයි ඊටාම සරලයි මේකත් භවනාවක්ද කියලා හිතෙනවා නම් ඒකත් වෙන්න පුළුවන් දෙයක්. මොකද අපි මෙච්චර දුර ගෙවාගෙන ආවිලා මේ තරම් කැප වෙලා මේ තරම් සරල දෙයක්ද කරන්න තියෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මොකද අපි කරන්නේ අපි තුමු ඔන්න සක්මන් තීරවත් තෝරගත්තා. පාදයක් මේ පාදයක් පාදයක් ගානේ එතනේ වදින තැන ස්පර්ශ වෙන තැන සිහිය පිහිටුවමින් අපි ඔන්න සක්මනක් කරනවා. බාහිරින් කෙනෙක් බලනකොට මේ දිහා ඊටාම සරල වැඩක් අපි කරන්නේ. නමුත් මේ හරහා හිතා ගන්න බැරි තරම් පරිණාමයක් අපේ මොළයේ පවා සිද්ධ වෙනවා. ඉතින් මේ පැත්ත ගැන මම විස්තර කරන්න අවශ්‍ය නැහැ. කෙනෙකුට අවශ්‍ය නම් නිස්සරණවණේ වෙබ් අඩවියේ මේ පිංගුතුන්ට නිස්සරණවණේ වෙබ් අඩවියට ගිය ගමන් තියෙන පළවෙනි ඒ පිටුවේ තියෙනවා වෛද්‍ය ධම්මික අරිනන්ද මහත්මයා මානසික වෛද්‍යවරයෙක් වශයෙන් කොහොමද මේ සරල භාවනා ක්‍රම හරහා මේ මොළයේ නිවැරදි වර්ධනය සිද්ධ වෙන්නේ කියන එක හොඳට පැහැදිලි කරනවා. නිසරවණේ ගිය පාර පැවැත්වපු ඒ භික්ෂු වැඩසටහනකදී අපි මේ මහත්යව ගෙනල්ලා භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරා කොහොමද මේ භාවනාවක් කරහා මේ මනසේ වර්ධනයක් සිද්ධ වෙන්නේ කියන නැත්නම් මොළයේ වර්ධනයක් සිද්ධ වෙන්නේ කියන කාරණාව. මේ මහත්ය හොඳට මේ නවීන විද්‍යාත්මක කරුණු ගොනු කළා ඒ කාරණාව පැහැදිලි කරලා දුන්නා. නිසා පින්වත්නි අපිට මේ භාවනා ක්‍රමයක මේ සරල භාවනා ක්‍රමයක වටිනකම එකපාරට ඒත්තු ගන්නෙන්නේ නැහැ. ඒ නිසා අපේ පොත්පත්වල තියෙන බොහොම සංකීර්ණ ක්‍රම හරහා අපි හිතනවා භාවනාව වැඩි කියලා. අපි අර සරල භාවනා ක්‍රමය සමහරකට යටපත් වෙලා නැත්නම් ඒකට වටිනකමක් නොදී අපි ඒක පැත්තකට දානවා. නමුත් බුදුරජාණන් වහන්සේ මතක් කරගන්න සතිපට්ඨාන සූත්‍රයේදී දීලා තියෙන හැම කමඨහනක්ම ඊටාම සරලයි ඊටාම ඍජුයි සරල බව හරහා ගැඹුරක් දකින දහමක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා ඒ නිසා අපිට මේ භාවනා වැඩසටහන් වලදී අපි අර ඔළුවේ දාගෙන ආවනම් යම් යම් විවිධාකාර සංඥාවන් ගොඩක් විවිධාකාර දැනුම් ගොඩවල් රාශියක් අපි අරගෙන ආවනම් මේ දවස් කීපෙදී මදක් ඒවා පැත්තකින් තියන්න හිත සැහැල්ලු කරගන්න හිත සරල කරගන්න. වර්තමානයේ ඉන්න උත්සාහත් වෙන්න. වෙන වෙන දේවල් හිතන්න යන්න එපා. මේ වෙලාවේ අපි දැන් භාවනාවක් කරන්න ඇවිල්ලා ඉන්නේ. රටේ ලෝකේ নানা ප්‍රකාර දේවල් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දී අපිට දැන් ඒවට මැදිහත් වෙන්න අවස්ථාවක් නැහැ. මෙතෙන්දී අපි අපි වෙනුවෙන් කැපෙච්ච අවස්ථාවක් නැත්නම් මං වෙනුවෙන් කැපෙච්ච අවස්ථාවක් මේ තියෙන්නේ. මං වෙනුවෙන් ජීවත් වෙන්න පුළුවන් අවස්ථාවක් අපිට ජීවිතේ කොච්චරනම් ලැබෙයිද කියලා හිතන්න බෑ. අපි විවිධාකාර කටයුතු වල නිරත වෙමින් සිද්ධ මේ අපේ ජීවිතය දිය කළා හරිනවා, වැය කළා හරිනවා. අන්තිමට අපි ගෙනාපු දේවල් ටික ඔක්කොම ඉවරයි. රැස් කරගත දේකුත් නැහැ. අකුසල් ටිකක් රැස් කරගෙන අපි මිය යනවා. දැන් අපි උත්සාහත් වෙන්නේ කොහොමද අපි මේ හිත හදාගන්න බලන්නේ. කොහොමද මේ හිතේ ඉන්න සතුරන් පොඩ්ඩක් හරි මැඩපවත්වලා මිතුරන් ලං කරගන්නේ කොහොමද මේ හිතට කියන කාරණාව තමයි අපි උත්සාහත් වෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ කියන මේ විදිහට හිතක් වැඩුණා නම් අන්න මොකද්ද මේකෙන් ලැබෙන ප්‍රතිඵලය? චිත්තං භාවිතං කිමත්තං අනුභෝති. අන්න බුදුරජාන් වහන්සේම ප්‍රශ්නේ අහනවා. හිතක් වැඩුණාම ඒකේ තියෙන අර්ථය මොකද්ද? යෝ රාගෝසෝ පහියති. මේ හිත ඇලිලා බැඳිලා වෙලිලා තිබුණා නම් යම්සි රාග ස්වභාවයක් අන්නේ රාගය දුර වෙලා යනවා. දැන් මේ කියන්නේ සමහ බොහෝසෙයින් తాවකාලිකව දුර වෙලා යාමක්. භවනා කරන කාල පරිච්ඡේදයේදී අන්න ක්‍රමානුකූලව නීවරණ යටපත් වෙලා සතිය සමාධිය ඉස්සරහට ආවට පස්සේ අන්න ප්‍රධාන වශයෙන්ම මේ ලෝභය මුල් කරගත්ත මේ කෙලෙස් ටික අන්න පැත්තකට වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් කාරණාවක් කියනවා රාග උපක්ඛලිටං වා භික්ඛවේ චිත්තං න විමුච්ඡති. මහන්නේ මේ රාගයෙන් කෙලසිච්ච හිතක් විමුක්ත වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා ටිකක් ගැඹුරු කාරණාවක් එතන කියනවා. දැන් අපි මදක් මතක් කරගත්තොත් අපි තුමු අපේ මෛත්‍රී භාවනාවක් වඩනවා. මෛත්‍රී භාවනාවක් වඩද්දී ඔන්න අපි ගරු කරන යම්කිසි ගුරුවරයෙක් මුල් කරගෙන ඔන්න නෑ අපි තුමු ඉස්සෙල්ලම ඔන්න අපි අපිටම මෛත්‍රී වඩා ගන්නවා මම සෝපත් වෙම්මා නිරෝගී වෙම්මා ඔය ආකාරයෙන් ඉස්සෙල්ලා අපි ටිකක් ඔන්න අපේ හිත සතුටු කරගන්නවා. Tamanටම Taman සත්පුරුෂයෙක් නැත්නම් Tamanටම Taman මිතුරෙක් බවට පත් වෙලා ඔන්න අපි අපිටම මෛත්‍රී කරගන්නවා. ඊළඟට ඒ බඳු මෛත්‍රියක්ම ඔන්න අපි අපේ ගරු කරන අපි ඔන්න ගුරුවරයෙකුට මෛත්‍රී සිතක් පතුරවනවා. මෛත්‍රියෙන් යාව තෙමනවා. මෛත්‍රී සිතකින් ඒ අපේ ගුරුවරයාව නැත්තම් අපි මේ ගරු කරන කෙනාව අපි ආමන්ත්‍රණය කරනවා. ඉතින් මෙහෙම කරන්න කරන්න එන්න එතන හිත සමාධිමත් වෙන ගතියක්. එතන හිත එකඟ වෙන ගතියක් තියෙනවා. ඕකත් අපි හිතමු දැන් අපි වර්ධනය කළා. අපි තව කීප දෙනෙක් ඔය වගේ ගන්නවා. ඊළඟට අපි හිතමු අපි කැමති කීප දෙනෙකුත් ගන්නවා. ඊළඟට අපේ මධ්‍යස්ත වශයෙන් සලකන තව කීප දෙනෙකුත් ගන්නවා. ඊළඟට අපි හිතමු අපි අකමැති කීප දෙනෙකුත් ගන්නවා. ඉතින් ওই දේ වර්ධනය කළා වර්ධනය කළා අපි හිතමු යම් දවසක ඔන්න අපිට පුළුවන් වෙනවා මේ අපි ගරු කරන කෙනාට ඊළඟට අපි කැමති කෙනාට අපි මැදහත්ව සලකන කෙනාට අපි අකමැති කෙනාට සමහිත පවත්වන්න සමාන මෛත්‍රියක් පතුරවන්න ඔන්න අපි හිතමු කෙනෙකුට පුළුවන් වුණා. එක අතකින් අන්න හිතේ තිබිච්ච යම් හිරවිච්ච ගතියක් එක්කෙනෙකුට ඇලිලා අනිත් කෙනත් එක්ක ගැටෙන ගතියක් ඔන්න తాවකාලිකව යටපත් වෙනවා. ඒ වුණාට ඔන්න අපිට හැමෝම කෙරෙහි යම් සමහිතක් පවත්වන්න පුළුවන් අවස්ථාවක් සැලසිලා. අපිට ඕන්න දැන් අපි ඕකම එක්කෙනෙකුට නෙමෙයි දෙන්නෙකුට දහ දෙනෙකුට නෙමෙයි සියලු සත්වයන් කෙරෙහි ඔන්න අපි උත්සාහත් වෙනවා මෛත්‍රී පතුරවන්න. ඔන්න අපි ඒක දිශාවක් අරගෙන ඒ දිශාවේ ඉන්න සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන අන්න අපි මෛත්‍රියක් පතුරවනවා. ඉතින් ඕක වර්ධනය කරනවා. ඊළඟට ඔන්න ඊළඟ දිශාවක් ගන්නවා. තවත් දිශාවක් ගන්නවා. ඊළඟ දිශාවක් ගන්නවා. මේ දේ හොඳට කරන්න කරන්න කරන්න කරන්න අන්න අපිට පුද්ගල බෙහෙදයක් ඇත්තෙත් නැහැ. දිශාවන් වශයෙන් මේ බෙහෙදයක් ඇත්තෙත් නැහැ. සම්පූර්ණ ඒ අපි දාගෙන හිටිය සියලු වැටකොටු මායින් ඔක්කොම කඩලා ගිහිල්ලා අපිට සීමා සම්බෙහෙදයක් වෙලා අන්න මෛත්‍රියෙන් මුළු ලෝකෙටම මුළු විශ්වයටම මුළු මෛත්‍රියම බෙදා හරින්න පුළුවන් තත්ත්වයක් ඔන්න හිතේ හටගන්න. ඒකට අපි කියනවා මෙත්තා චේතෝ විමුක්තිය කියලා. ඔන්න පින්වත්නි අපිට මෛත්‍රී භාවනාවෙන් යන්න පුළුවන් උපරිම මට්ටම බුදුරජාන් වහන්සේ කියලා තියෙනවා මෙත්තා චේතෝ විමුක්ති. අන්න මෛත්‍රිය තුලින් අපේ අපේ හිත නිදහස් කරගත්තා. මේ තාක් අපේ හිත හරියට හිර වෙලා හිටියේ. මං අරයට විතරයි කැමති. මෙයාට මෙයාට අකමැති. කියන්නේ අපේ හිත හරි පටු මායිමක තමයි හිර වෙලා හිටියේ. ඊට අපි මේක තමයි හදලා ගත්තේ. ආ මෙයාට විතරක් නෙමෙයි මෙයාටත් හොඳයි මෙයාටත් හොඳයි. අරයත් හොඳයි මෙයත් හොඳයි. නැත්නම් මෙයාටත් යහපතක් වේවා මෙයාටත් යහපතක් වේවා කියලා ඔන්න අපි හදාගත්තා ටිකක් හිත. මේක තමයි ඔන්න ක්‍රමානුකූලව වර්ධනය කළා වර්ධනය කළා වර්ධනය කළා අන්න අපි කිසිම සීමාවක් නැතුව කිසිම වර්ග බෙහෙදයක් නැතුව කිසිම පටු පරමාර්ථයක් නැතුව සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රී සිතක් පතුරවන්න පුළුවන් විදිහට ඔන්න හදාගන්න. ඒ බඳු ස්වභාවයත් අන්න මෙත්තා චේතෝ විමුක්තිය කියන්නේ. අන්න පින්වත්නි අපේ හිත එතනදී හිත නිදහස් වෙලා තියෙන්නේ. එතට යම් පමණකට తాවකාලික විමුක්තියක් ලැබිලා තියෙන්නේ. නිදහසක් ලැබිලා තියෙන්නේ. අන්න මේ කටයුත්ත සමත භාවනාවකින් කරන්න පුළුවන්. එතකොට යම්ස කෙනෙක් ආනාපාන සතියෙන් යෙදෙනවා නම් එතෙන්දිත් අපිට වොන්න ටික ටික ටික එකන කරගෙන ගිහිල්ලා ඔන්න එයාට තේරෙන දැන් හුස්ම රැල්ලේම හිත ඉන්නවා. හිත පිට ගියත් ආපහු එයාම එනවා. දැන් හුස්ම රැල්ලේ හිත පවත්නවා කියන එක තරම්ම අමාරු නෑ. ඉස්සෙල්ලා නම් හිත ගාක් එහෙ මෙහෙ ගියා. හුස්ම රැල්ලේ හිටියේම නැහැ. දැන් මේ අවස්ථාවේදී හුස්ම රැල්ල තනියෙන් එයාගේ සොකීය කැමැත්තෙන් හුස්ම රැල්ලේම ඉන්නවා. මේ தත්වයකට කෙනෙකුටපත් වෙන්න පුළුවන් නම් ඔන ලොකු සහනයක් තියෙනවා. එයාට තේරෙනවා මෙතෙක් කාලයක් මං හිතන් හිටියේ මේ හිතට එන සිතුවිලි ඔක්කොටම මම වග කියන්න ඕනේ ඒවා ඔක්කොම මගේ කියලා. බැලුවාම ඒවා ඔක්කොම හුදු සිතුවිලි පමණයි. දැන් ඔන්න ඒ හුදු සිතුවිලි සියල්ලම අතහැරලා දාලා ඒ වෙනුවට මේ කයේ සිද්ධ වෙන සරල නිදහස් නික්කනස් හුස්ම රැල්ලත් තුළ මේ හිත දැන් ඔන්න ඒකාග්‍ර වෙලා. දැන් මේ හිත හුස්ම රැලි 10ක 15ක 100ක 200ක එක ළඟ තියෙන හුස්ම රැලි 100ක 200ක එයාගෙම කැමැත්තෙන් බොහොම සැහැල්ලුවෙන් බොහොම සතුටින් ඔන්න ඉන්නවා. ඊ එන එන හුස්ම රැල්ලක් තව තව සතුට දනවනවා. එන එන හුස්ම රැල්ලා පාසා හිත නිවෙනවා. එන එන හුස්ම රැල්ලා පාසා හිත සංසිඳෙනවා. එන එන හුස්ම රැල්ලා පාසා දැන් මේ යෝගාවචර කැමැත්තෙන්ම ඊළඟ හුස්ම රැල්ලට අන්න මුහුණ දෙනවා. කිසිම ආතතියක් නැහැ හිතේ. හුස්ම රැල්ලක් එනවා ඒක ගැන දැනුවත් වෙනවා ඒ හරහා සතිය පොඩ්ඩක් වැඩෙනවා. සමාධිය පොඩ්ඩක් වැඩෙනවා. ඉස්සරහට යද්දී ප්‍රඥාවත් වැඩෙනවා. ඉතින් මේ විදිහට යම්ස කෙනෙක් හුස්ම රැල්ලේ හිත එකඟ කරගත්තොත් මේ හුස්ම රැල්ල හරිම ලස්සන හුස්ම රැල්ලක් බවට පත් වෙනවා. කලින් තියුණේ එපා කරන සුදු හුස්ම රැල්ලක්. දැන් නම් ඔන්න මේ එන හුස්ම රැල්ලක් ගානේ හිත සතුට දනවනවා. හිතේ සැහැල්ලුවක් ඇති කරනවා. හිත නිවනවා. දැන් පින්වත්නි ඔන්න හිත සමාධිමත් වෙලා. දැන් හිත නීවරණයටපත් වෙලා. ඒ වෙනකොට සතිය ඉස්සරහට ඇවිල්ලා යම් පමනක සමාධිමත් භාවයක්, ඒකාග්‍රතාවයක් ඔන්න හිතේ දියුණු වෙලා. ඒ හරහා මනසට හරි සැහැල්ලුවක් දැනෙනවා. කය සංසිඳිලා. කය දැන් කයේ රිදුම් කැක්කුම් දැනෙන්නේ නැහැ. හිතේ විවිධාකාර මනෝරූප පෙනෙන්නේ නැහැ. හිතේ සංඥා අඩු වෙලා විවිධාකාර නිමිති දැන් අඩු වෙලා තිබුච්ච මතක දැන් අමතක වෙලා හිත සැහැල්ලු වෙලා වර්තමාන සරල අරමුණක හිත ඒකාග්‍ර වෙලා පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති කියලා බුදුරජාන් වහන්සේ ඔන්න කායानुපසනාව හරහා හිත සමණයට පත්‍යතු ස්වභාවය හිත තැම්පත්‍යතු ස්වභාවය මතක් කරලා දෙනවා. හොඳට මේ හිත තැම්පත් නම් මේ කයත් හොඳට තැම්පත්. මේ කයත් හොඳට සැහැල්ලුයි. මේ කයත් බොහොම හොඳින් වාඩි වෙලා සුවසේ සිටිනවා. සුවසේ විනාඩියක් දෙකක් නෙමෙයි සුවසේ සමහරට විනාඩි 30ක් 45ක් පැයක් උනත් ඔන්න තියෙනවා. අන්න හිතේ යම් පමණක සමාධියක් වර්ධනය වෙලා තියෙනවා. ඉතින් අපිට මේ මට්ටම සාමාන්‍යයෙන් උපචාර සමාධි මට්ටමක් කියලා සලකන්න පුළුවන්. ඉතින් මේක ටිකක් ගැඹුරකට යනකොට ආනාපාන සතියේදී නම් ඇතම් කෙනෙකුට සමාධි නිමිත්තක් පහළ වෙනවා. ඒක සමහරලාට ඇතම් කෙනෙකුට ආලෝක ස්වභාවයක් වශයෙන් එන්න පුළුවන්. ඉතින් ඒ නිමිත්ත පටන් ගන්න යුගයේදී ඒ දිහා බලන්න යන එක සුදුසු නෑ. ඉතින් ඒ වෙනුවට අපිට කරන්න තියෙන්නේ ආනාපාන සතියේම හිත පවත්වන්න. ඒ හරහා අන්න ඒ සමාධි නිමිත්ත තව තව වර්ධනය වෙනවා. නැත්නම් තව තව තහවුරු වෙනවා. ඒක එනවා යනවා වගේ අස්ථාවර ගතියකට නෙමෙයි ඇවිල්ලා හොඳට නතර වෙලා ස්ථිර වෙලා ආයි නොයන වගේ නොයන ස්වභාවයකටපත් වෙලා ඔන්න හොඳට තහවුරු වෙලා ඉන්න ගතියක් ඔන්න හැදෙනවා. ඊට පස්සේ තව තව අපේ භාවනාවේ යෙදීම හරහා ඒක තව තව දීප්තිමත් වෙලා ඔන්න අපේ මූණ ඉස්සරහා තියෙනවා වගේ කෙනෙකුට දැනෙන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රමානුකූලව අපිට මේ හුස්ම ඒ නිමිත්තත් එක්ක සමපාත වුණා නම් අපිට හුස්ම ගැන බලනවා වෙනුවට නිමිත්ත දිහා බලන්න පුළුවන්. ඔන්න අපි ඒ බඳු සමාධි නිමිත්තකත් හිත එකඟ කරන්න පුළුවන්. එතකොට පින්වත් මේ බඳු සමාධි නිමිත්තක හොඳට මෙන්න මේ දැන් කැමැත්තෙන් සැහැල්ලුවෙන් ඒකාග්‍ර වෙලා හිත තියෙනවා නම් අන්න ඒ බඳු ස්වභාවයකටත් උපචාර සමාධියක් කියලා කියනවා. ඕකෙම තව වර්ධනය වෙනකොට වර්ධනය වෙනකොට අන්න අපේ හිත තව තව සැහැල්ලු වෙනවා නීවරණ යටපත් වෙනවා හොඳින් හිත සැහැල්ලු වෙච්ච වෙලාවක අන්න අර සමාධි නිමිත්ත තුළ ඒකාත්මීය වීමක්. තවදුරටත් ඒ තුළට බැස ගැනීමක්. ඒ තුළ නිකන් ගිලුණා වගේ ස්වභාවයක්. ඒකත් එක්ක ගත කරන ස්වභාවයක් මුළු ලෝකෙම අමතක වෙලා මෙන්න මේ නිමිත්තක් තුළම ඒකාත්මීය වෙච්ච ස්වභාවයක් කෙනෙකුට අත්දකින්න අවස්ථාව තියෙනවා. අන්න ඒක සාමාන්‍යයෙන් අර්පණා සමාධියක් කියලා කියනවා. ඉතින් මෙන්න මේ වගේ සමාධි මට්ටම් වල සමත සමාධි මට්ටම් වල විවිධ අවස්ථා තියෙනවා. ඉතින් මේ සියල්ල විස්තර කරන්න මේ අවස්ථාව නෙමෙයි. අපි තේරුම් ගන්න තියෙන්නේ මේ හිත ක්‍රමානුකූලව වර්ධනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් අපි මේකට යෙදුනේ නැත්නම් මේ දේවල් අපි කොච්චර ඇහුවත් හිතේ වැඩෙන්නේ නැහැ. අපිට මේ පාර පිරිසුදු කරගන්න මෙන්න මේවත් කරන්න පුළුවන් කියලා හිතේ තිබුණා නම් යම්කිසි දෙගිඩියාවක් ඒක අයින් කරගන්න මෙසුතමේ ඥානය වැදගත්. නමුත් මේ දේවල් සියල්ල අපි අපිම යෙදිලා හදාගත යුතු දේවල්. අපි අපිම යෙදিলা හිතේ වර්ධනය කරගත යුතු දේවල්. අන්න චිත්තම් භාවියති කියලා බුදුහාඳුර කියන්නේ ඒකයි. හිත වැඩෙන්නේ මේ දේ තුල ප්‍රායෝගිකව යෙදුනොත් පමණයි. අපි කොයි තරම් පතපත කියෙව්වත්, කොයි තරම් බණ ඇහුවත් හිතේ මෙබඳු සමාධියක් හැදෙන්න කාලයක් යනවා. අපි අපිම ඒ සඳහා උත්සාහවත් වේ යුතු වෙනවා. මගේ හිත හදන්න මගේ අම්මට තාත්තට ගුරුවරයෙකුට දරුවෙකුට හැකියාවක් නැහැ. ඒ කටයුත්ත මමම කරගන්න සිද්ධ ඒ අයට පුළුවන් යම්කිසි මඟ පෙන්වීමක් කරන්න අනුකම්පාවෙන් උදව් වෙන්න. නමුත් අපි වතුර තියෙන තැනට එක්කන් ගියාට පස්සේ පිපාසයක් තියෙනවා නම් අපි වතුර බොන්නේ නැත්නම් අපිට උමනාවක් නැත්නම් ඒකට ඒ අනිත් අය පලි නැහැ. අපේ පැත්තේ වැරද්ද තියෙන්නේ. ඒ නිසා පින්වත්නි අපි තේරුම් ගත යුතුයි අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා. ෂණ සම්පත්තියක් ලැබිලා තියෙනවා. ඊටාම හොඳ මනුසාත්ම භාවයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ ලැබිච්ච මනුසාත්ම භාවයෙන් අපි කොහොමද මේ හිත පොඩ්ඩක් හදාගන්නේ? කයනම් පොඩි කාලයයි ඊළඟට වියකිලා මහලු වේටපත් වෙලා විරූපී වෙලා මැරලා යනවා. නමුත් එහෙම නෙමේ මේ හිත මේ හිත හදාගත්තා නම් මේක තරුණ කාලෙදී මහලු කාලෙදී කියලා වෙනසක් නෑ මේ හිත ප්‍රබස්සරයි. බුදුරජාණන් වහන්සේ කියන පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. මහණෙනි මේ සිත ස්වභාවයෙන් ප්‍රබස්සරයි. මේ සිත ස්වභාවයෙන් පිරිසුදුයි. නමුත් මේ එළියෙන් එන විවිධාකාර කෙලෙස් ස්වභාවයන් හරහා උපක්‍රේච්ඡ ස්වභාවයන් හරහා මේ හිත කෙලෙසලයි තියෙන්නේ. ඒ නිසා බුදුහාඳුරෝ කියනවා මෙන්න මේ දේ මේ බුද්ධ වචනය පිළිගන්නා කෙනෙක් විශ්වාස කරන කෙනෙක් ඉන්නවා නම් අන්නේ තැනත්තට මම චිත්ත භාවනාවක් තියනවා කියලා කියනවා. මොකද ඒ තැනත්තා විශ්වාසයෙන් පිළිගන්නවා. මේ වෙනකොට හැබැයි හිත බොහොම කෙලසිලා ව්‍යාකූල වෙලා පැටලලා තියෙන්නේ. නමුත් බුද්ධ වචනේ පිළිගන්නවා බුදුහාඳුර මෙන්න මෙහෙම කියලා තියෙනවා. මේක මේ తాවකාලිකවයි කෙලසිලා තියෙන්නේ. తాවකාලිකවයි මේක මේ විරූපී වෙලා තියෙන්නේ. తాවකාලිකවයි මේක මඩ වගුරක් වෙලා තියෙන්නේ. නමුත් මේක පිරිසුදු කරන්න පුළුවන් කියලා අන්න බුදුහාඳුර කියනවා. කියලා අපි මේ බුද්ධ වචනේ විශ්වාස කරනවා. ශ්‍රද්ධාවෙන් අදහනවා. ශ්‍රද්ධාවෙන් අදහලා අපි අපේ වැඩේ යෙදෙනවා. ප්‍රායෝගිකව යෙදෙනවා. අන්න පින්වත් අපි මේ වැඩේ ප්‍රායෝගිකව යෙදුනොත් අපිට අවස්ථාව තියෙනවා අන්න අර බුදුහාඳුරෝ තියෙන වයි කියලා අපිට මඟ පෙන්නපු අන්නේ ප්‍රභාස්වර හිතක් විමුක්ත සිතක් හදාගැනීමේ හැකියාව අවස්ථාව තියෙනවා. අන්නේ විමුක්ත සිතක් හදා ගැනීම තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ සමත භාවනාවක් කරහා ලැබෙන ප්‍රතිඵලය. රාග උපක්ඛලිට්ඨං වා භික්ඛවේ චිත්තං න විමුච්ඡති. රාගය රාග ද්වේෂ මෝහාදී කෙලෙසුන්ගෙන් ආකීර්ණ වෙච්ච, කිලුට වෙච්ච හිතක් නිදහස් වෙන්නේ නැහැ. නමුත් මේ රාග ද්වේෂ මෝහයන්ගෙන් හිත తాවකාලිකව හෝ නිදහස් වුණා නම් අන්න ඒ හිත විමුක්ත වෙනවා. අන්න ඒ හිත නිදහස් වෙනවා. අන්න ඒ හිත පිරිසුදු වෙනවා. අන්න අර බුදුහාඳුර ප්‍රකාශ කරනේ ප්‍රභාස්වර தත්වයට ඒ හිතපත් වෙනවා. ඒ නිසා පෙන්වත්නි මෙන්න මේ తত্ত্বය ඇති කර ගැනීම නැත්තම් මෙන්න මේ හිතේ පිරිසුදු භාවය ඒකාග්‍රතාවය පැහැදිලි භාවය ඇති කර ගැනීම සඳහා අපිට හිතේ සමතයක් දියුණු කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් එතකොට අපි දැන් භාවලා භවනා කරන්න ආධුනිකයින් වශයෙන් ඉදිරිපත් වුනහම අපිට තේරෙන්නේ නැහැ දැන් මේ හිතේ සමතයක්ද වැඩෙන්නේ විපස්සනාවක්ද වැඩෙන්නේ මොකක්ද වැඩෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපේ හිතේ ප්‍රශ්නයක් ඇති කරගන්න නරකයි. මම කොහොමද මේ හිත ඒකාග්‍ර කරන්නේ? කොහොමද මේ හිතේ ප්‍රඥාවක් වර්ධනය කරන්නේ කියලා ඉතින් ඕක ගැන ඒ තරම්ම ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ආධුනික මට්ටමේදී සමතයෙන් හෝ වේවා විපස්සනාවෙන් හෝ වේවා මොන හෝ පැත්තකින් මේ හිත වැඩෙනවා නම් ඒකට ඉඩ දෙන්න. කිසිම පාලනය කිරීමක්, ඒ කියන්නේ අනවශ්‍ය විදිහට නිවැරදිව යන පාර වළක්වන්න යන්න අවශ්‍ය නැහැ. නිසා ඇතම් යෝගාවචරයේ හිත හොඳට වර්ධනය වෙගෙන යනවා, හිත හොඳට ඒකාග්‍ර වෙනවා. සමාධිමත් වෙනවා. තිබී තිබිය යුතු අරමුණේ එයාම සකිය කැමැත්තෙන් ඉන්නවා. එහෙමනම් පොඩ්ඩක් ඒ ස්වභාවය වැඩෙන්න දෙන්න. මොකද අපිට ඉස්සරහදී ප්‍රඥාවක් දිනු කරද්දී විපස්සනාවක් වඩද්දී මෙන්න මේ චිත්ත ඒකාග්‍රතාවය අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා සමාහිතෝ යතහ භූතං පජානාති පස්සති. යම්සේ සමාහිත සිතක් ඇති තැනැත්තාම ඇත්ත ඇති සැටියෙන් දකිනවා දැනගන්නවා. ඇත්තට සැටියෙන් දැක ගන්නවා දැනගන්න. ඒ නිසා අපේ හිත ඉබාගාත යනවා නම් එක මොහොතක්වත් අරමුණකට තියාගන්න හැකියාවක් අපිට නැත්තම් ඒ බඳු තැනැත්තෙක් කියනවා නම් එයා ප්‍රඥාවක් වර්ධනය කරගත්තා විපස්සනාවක් අවදි කරගත්තා මාර්ගඵල ප්‍රතිවේදයක් කළා කියලා ඒ ඒ කියන්නේ ඉතින් කාරණා නොදැන කරන ප්‍රකාශයක්. ඉතින් බුද්ධ වචනේ අපි විශ්වාස කරනවා නම් බුදුන් වහන්සේ නිතර ප්‍රකාශ කරන දෙයක් තමයි සමාහිතෝ යථාභූතම් පජානාති පස්සති. මෙන්න මේ සමාහිත හිතක් ඇති තැනත්තාමයි මම සමාහිත හිතකටමයි ඇත්ත ඇත්තටියෙන් තේරෙන්නේ. ඇත්ත ඇත්තටියෙන් වැටහෙන්නේ. අන්නේ සමාහිත හිතක් හදාගන්න එක තමයි සමතෙන් කළ දෙන්නේ. එතකොට මේ දෙක එක අතකින් බොහොම අත්වල බැඳගෙන යන දෙකක්. ඒ නිසා අපි සමතයක් හදාගෙන ඒ සමාධියේ භුක්ති විඳින්මින් ඒකේ ආස්වාදයක් ලබමින් ditta ධම්ම සුඛ විහරණයක් ලබාගත්ත පමණින් සාර්ථක වෙන්නේ නැහැ. එතන තියෙන්නේ හුදු සුවයක් පමණයි. తాවකාලික සුවයක් පමණයි. ඒ නිසා බුදුහාඳුරෝ කියනවා යම්සි කෙනෙක් හිතනවා නම් මට දැන් රූපාවචර ධාන හතරම තියෙනවා අරූපාවචර ධානත් හතරම තියෙනවා කියලා ඒ එතනින් යා නතර වෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා එතන කෙලෙස් කැපීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ කෙලෙස් ඡය වීමක් එතන සිද්ධ වෙන්නේ නැහැ. අපි මේ සමාධිවල එල්බගෙන කොච්චර පැය ගණන් හිටියත්. එහෙමනම් අපිට විපස්සනාවකට ප්‍රඥාවකට යන්න අවස්ථාවක් තියෙනවා. ඒ ඒ සඳහා යෙදී යුතුයි. අපි ඒ පියවරට යා යුතුයි. අපි ඒ පියවර සම්බන්ධයෙන් එහෙමනම් හෙට ධර්මදේශනාවේදී සාකච්ඡා කරමු. අද මම උත්සාහත් උනේ පුළුවන් තරම් හිත ඒකාග කරගැනීමේ තියෙන අවශ්‍යතාවය ඒ වගේම ඒකාංග වෙච්ච මේ බුදුරජාන් වහන්සේ පෙන්වන විමුක්ත වූ ස්වභාවයක් මේ සමතෙන් ලැබෙන කාරණාව මතු කරලා දෙන්නයි ඉතින් ඒ කාරණාව යම් පමණට හොයිසුන් ඉෂ්ට වුණා නම් මම හිතනවා අද ධර්මදේශනාවේ යම් පමණකට සාර්ථකයි කියලා. ඉතින් අප සියලු දෙනාටම දැන් මේ බුදුරජාන් වහන්සේ කියන මේ විඥා භාගය ඒ කියන්නේ නිවැරදි ප්‍රඥාවක් අවදි කර ගැනීම සඳහා උපකාර වෙන මෙන්න මේ සමත විපස්සනා කියන මෙන්න මේ හැකියාවන් දෙක මෙන්න මේ කුසලතාවයන් දෙක වර්ධනය කර ගැනීම සඳහා